හොඳයි එහෙනම් අපේ සියලුම දෙනා ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා අත්ති භික්ඛවේ ආසවා සංවරා පහතබ්බා අට්ඨිභික්ඛවේ ආසවා පටිසේවනා පහතබ්බා අට්ඨිභික්ඛවේ ආසවා දිවාසනා පහතබ්බා අට්ඨිභික්ඛවේ ආසවා පරිවජ්ජනා පහතබ්බා අට්ඨිභික්ඛවේ ආසවා විනෝදනා පහතබ්බා අට්ඨිභික්ඛවේ ආසවා භාවනා පහතබ්බා තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ප්‍රත් නුවර ඥානගෝ භාවනා මධ්‍යස්ථානයේ ගත කරන භාවනා වැඩමුළු ගත කරන අවස්ථාවක්. අපි ඒකෙදී හැමදාම ඒකමාරට පටන් ගන්න කාලය ධර්ම දේශනාවක් සඳහායි ගත කරලා වෙන් කරලා තියෙන්නේ. ඉතින් අද අපිට වාරයක් මෙලා තියෙන්නේ අපේ මේ ධර්ම දේශනා වාරයේ සඳහායි සිංහල භාෂාවෙන් මේක අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි ධර්ම දේශනාව. අද දසපර්විචි පස්සෙන්ද. ඉතින් අපි පළවෙනි දවසේදී එකඟ වුණු පරිදි මේ ධර්ම දේශනාව සඳහා ඉස්සරහින් තියාගත්තේ මාතෘකාවසෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේ වශයෙන් සංග්‍රහ වෙලා තියෙන මේ සබ්බාසව සංග්‍රහ පරියාය සූත්‍රය. මේ ටිකේ කියන්නේ සබ්බාසව සූත්‍රය කියලා. ඒ සබ්බාසව කියන වචනයේ වැදගත්ම කොටස තියෙන මේ ආසව කියන එකයි. සබ්බ කීට කියන්නේ සියල්ල කියන අදහස. එතකොට මේ සබ්බාසව කියලා කියන්නේ මේ ආසව ධර්මයන් පිළිබඳව නැත්නම් සියලු ආසව ධර්මයන් පිළිබඳව විස්තර කතාව. ඒ වගේ සංවරය පිළිබඳ විස්තර කතාවයි මේ සූත්‍රයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පළවෙනි ධර්ම දේශනාවේදී ඒ සබ්බාසව සූත්‍රය පිළිබඳව සරුවච්චන් වහන්සේ විසින්ම මහා කරුණාවකින් ඒ පිළිසෙට භික්ෂු පිරිසට ආමන්ත්‍රණය කරලා සබ්බාසව සංවරපරියායන් වෝ භික්කවේ දේශිසාමි කියලා මානින්ත ඔබට මම සියලු ආශ්‍රවයන්ගේ සංවරය පිළිබඳ විස්තර කතාවයි මේ කියන්න හදන්නේ කියලා සංඝයාගේ සංඝයා ප්‍රදාන කරගත් සිවණක් පිරිසගේ අවධානය Taman දෙසට යොමු කරගෙන ඒ මතක් කරලා තිබුණා මේ ආශ්‍රව පිළිබඳව යම් කිසි කෙනෙකුට සංවරයක් කීකරු කර ගැනීමක් මේචල් කර ගැනීමක් ආම්බාම් කර ගැනීමක් ආණ්ඩු කර ගැනීමක් අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන් ඉන්නේ ඒක දන්න කෙනාට විතරයි දැක්ක කෙනාට විතරයි කියලා. ඒක බොහොම විප්ලවීය ප්‍රකාශයක්. ඒ මොකද ආශ්‍රව පිළිබඳ නොදැන නොදක ප්‍රාර්ථනා කළ පමණින් හෝ පූජා මාර්ගයෙන් හෝ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් හෝ ගුරුවරුගේ ආශිර්වාදයෙන් පැතු පමණකින් මේක කරන්න බෑ. ආශ්‍රව පිළිබඳව දැක්කොත් දැනගත්තොත් පමණක් ඒකේ හික්මව ගැනීමක් කරගන්න පුළුවන්. ඒක නිසා මේ දැකීම දැනීම දෙකෙන් ආශ්‍රව සංවර කිරීමක් ගැන කතා කරනකොට හැම කෙනෙකුටම පෞද්ගලිකව සමෝසේ සම්පූර්ණමාකාර වටිනාකමක් දීලා තියෙනවා සරුවචන වහන්සේ. මම යම් ආකාරයකින් මගේ ආශ්‍රව දැනගෙන මම ප්‍රහාණය කළාද ඒ වාගේම ඔබලාටත් පුළුවන්. ඔබලත් එක කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ බව අවධාරණය කරන්නයි මේ බණ කියන්නේ කියනවා වගේ මේ ආශ්‍රවය දැක ගැනීම දැන ගැනීම වැදගත් බව කියමනේ කියවෙනවා වෙන කවුරුත් දැක්කට හරියන්නේ නැහැ. තමන්ම දකින්න ඕනේ. ඒ නිසා කොච්චර දැකලා ගුණ ධර්ම දිනු කරගත්ත උතුමෙක් ළඟ හිටියත් තමන්ගේ ආශ්‍රව ප්‍රහාණය නැත්නම් සංවරය තමන්ම දකින්න තෙක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේක ඒ ਸਰුවචන් වහන්සේ නමක් අපි කියනවනම් ආගමක ආරම්භක කතෘණ වහන්සේ නමක් විදිහට කියන එකම කතෘණ වහන්සේ ਸਰුවචන් වහන්සේ. අනික් සේරම කියන්නේ ඒ වගේ ගැඹුරු ධර්ම පිළිබඳව ඔබලට කරන්න බෑ. ඔබලට ඒක බොහොම බරපතල වැඩි. ඕගොල්ලෝ පාපතරයි. ඔයගොල්ලෝ මූලික පාපයෙන් බැඳිලා තියෙන්නේ. ඒ නිසා මාව අදහන්න මාවට මට යාඥා කරන්න. ඒ නැත්තම් මාව සන්තෝෂ කරන්න මට බලබිලි දෙන්න. එතකොට මට හිතුනොත් මම ඔයත්තු ගලවනවා. එහෙම නැත්තම් කියන්න බෑ කියන වගේ කතාවක් තමයි ඔය ඇදහිල්ල තියෙන්නේ. මේකෙදී එහෙම නෑ. බොහොම ඍජු විපස්සනාවකට, බොහොම ඍජු ඍජු වගකීමකට බන්දීමක් තමයි මේ තියෙන්නේ. මේ දැකීමෙන් දැනීමෙන් ආශ්‍රව දැනගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ප්‍රකාශය වඩා ප්‍රායෝගික කරන්න එහෙම නැත්නම් වඩා කෙනෙකුට හදවතට සමීප කරන්න ਸਰවඥාන කුමක් දැකලා කුමක් දැනගෙනද මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය ආශ්‍රවයන්ගේ කීකරු කර ගැනීම කරගන්න පුළුවන්. එතකොට සර්වඥාන්ස කියන්නේ මානසිකාර චෛතසිකය. මානසිකාරය කියන චෛතසිකය දැකීමෙන් මානසිකාරය යෝනිසෝ කියන යහ ක්‍රමයට එහෙම නැත්නම් ඥානවන්ත ක්‍රමයට දැකීමේ මනස්කාර කියන චෛතසිකය යමකට යොමු කරවීම මෙහෙවීම කියන එක හරි හැටියට දැකීමෙන් හරියට කිරීමෙන් තමයි මේ ආශ්‍රවයන් දැක දැනගන්නත් පුළුවන් වෙන්නේ ආණ්ඩුපට්ටු කරන්නත් පුළුවන්. ඒ මානසිකාර්ය කිසිම න්‍යායපත්‍යකින් තොරව එනේ නැතේ යන යන ඇතේ සිද්ධ වෙන්න ගත්ත ගත්තොත් එයාට කවදාකවත් ආශ්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය දැක ගන්න හම්බෙන්නේ නැහැ. මානසිකාරය ආණ්ඩුමට්ටු කර ගන්න හම්බෙන්නේ නැහැ. ආශ්‍රව ආණ්ඩුමට්ටු කර ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ දුකෙන් ගැලවීමක් නැහැ. ඒක නිසා අර ආශව කියන ප්‍රධාන රෝගය එහෙම නැත්නම් මේ ඇතුළට නිතරම ගලන ඇතුළට නිතර මෝදු වෙන මේ කෙලෙස් මුල දැක ගැනීම සඳහා මිනිස්සෙකුට උප්පත්තියම ලැබෙන සහජාසයෙන්ම වගේ ලැබෙන චෛතසිකය තමයි මානසිකාරය. ඒ මානසිකාරයේ තියෙන දෙපැත්තක්. යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියලා. යෝනිසෝ මානසිකාර කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. මානසිකාර කියන්නේ මෙනෙහි කිරීම. යෝනිසෝ කියන එක අපේ සිංහලට දාලා තියෙන නුවණින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මානසිකාර කියන්නේ අනුවණින් නුනුවණින් මෙනෙහි කිරීම. වෙන විදිහට කියනවා මෙනෙහි නොකර සිටීම. ඉතින් අපි මේ භාවනා වැඩපිළිවෙලකට බහිනකොට සර්වඥ දේශනාව මේ ජීවිතයේදී මේ සර්වඥ ශාසනයේදීම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ කියලා අපිට මේ මානසිකාර්ය මෙනෙහි කිරීම පිළිබඳව ලොකු ආගයක් ආඩම්බරයක් එනවා. අපි මෙතෙක් කල් දන්නේ නැති අපි මෙතෙක් කල් කීකරු කරගන්න උත්සාහ නොකළ අපේ ලයිස්තු ගත කරගෙන තිබුණ නැති මේ චෛතසිකයක් ගැනයි මේ කතා කරන්නේ. මනසිකාරය. යෝනිසෝ මනසිකාරය අනුසෝ මනසිකාරය. ඉතින් එතකොට ඒක liverලා මේ මෙතෙක් ගినాපු මේ පියවර ටික සමාලෝචනය කරමින් ਸਰවඥන්සේ සඳහන් කරනවා අයෝනිසෝ භික්කවේ මනසිකරෝතු. යම් කිසි විදිහකට මහන්නේ කෙනෙක් චාරයකින් තොරව නුනුවණින් මෙනෙහිම කරන මෙනෙහි කිරීමක් කරනවා නම් ඒ කිනාගේ නූපන් ආශ්‍රව ධර්ම ඇති උපදිනවා උපදින ආශ්‍රව ධර්ම වැඩෙනවා අනුප්පන්නා උප්පන්නානං ආසවාන පවඩ්ඩಂತಿ අනුප්පන්නානං ආසවාන උප්පච්ඡanti අනුප්පන්නානං ආසවාන පවඩ්ඩಂತಿ නෝපන්න කුසා කුසල් නැත්නම් නෝපන් ආසව ධර්ම උපදිනවා උපන් අකුසල නැත්නම් උපන් ආශ්‍රව වැඩෙනවා කියන. ඉතින් ඒ නිසා මේ ආශ්‍රව කියන දේවල් ඇති වෙනකොටම එහෙම නැත්නම් ඇති වෙලා ඒක ක්‍රමයෙන් කාලයත් එක්ක අපේ පමාව තුල අපේ නොසලකිල්ල තුල වැඩෙනකොට ඒ වැඩෙන ක්‍රියාවලිය ඒ ඒ විදිහට දැක ගන්න පුළුවන් නම් නොදැන නොදැක ප්‍රමාදයෙන් ඉන්නා තාකල් ආශ්‍රව වැඩෙනවා දැන දැකගෙන අප්‍රමාද වෙන තාකල් සතිමත් වෙන තාකල් ඒ ආශ්‍රව ධර්මයන් වැඩෙන්නේ අප්‍රමාදයෙන් බව පමා වීමෙන් බව අසතිය තුළ බව නොදැන හිටපු එක අයින් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ මානසිකාර්ය කියන මෙනෙහි කිරීම කියන මේ කටයුත්ත හොඳ පැත්තට නුවණ පැත්තට එහෙම නැත්නම් අනුවණ පැත්තට යෙදෙනවද නැද්ද කියන එක පිළිබඳව එලඹ සිටි සිහිය පිළිබඳව අප්‍රමාදය තමයි අපි මේ භාවනාවේදී සති කියන වචනේ තේරුම් ගන්නේ ආනාපාන සති, බුද්ධානුස්සති, දේවතානුස්සති, චාගානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී වශයෙන් මේ අනුස්සති භාවනා හයක් අපේ ථේරවාද පොත්වල විශේෂයෙන්ම විසුද්ධි මාර්ගය සඳහන් කරනවා. මේ සතියෙන් අපි මෙහෙවන්න හදන්නේ මේ චාරයක් නැතුව කිසිම වගවීමකින් තොරව ඉබේ කෙලෙස් බරිතව සිදුවෙන මේ මානසිකාරයට එළඹ සිටීමයි. ඒකට මේ සතිමත් වීමයි. ඒ කෙරෙහි නොසලකා නොසිටීමයි. ප්‍රමාද නොවීමයි සතිය පිහිටීම කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා සතිපට්ඨාන භාවනාව ගත්තොත් ඒකදී සරුවචන් වහන්සේ කර්මස්ථාන 21ක් විතර වගේ අරගෙන ඒ සෑම කර්මස්ථානයක්ම ඒ කියන්නේ වැඩ පොලක්ම භාවනා කරන්න පුළුවන් අරමුණක්ම අරගෙන ඒ සඳහා සතිය නැති වෙලාවේ මානසිකාර්ය නුනුවණින් කරන වෙලාවේදී මෙන්න මේ මේ විදිහට වෙනවා ඒක සතියෙන් කරන වෙලාවේ නුවණින් කරන වෙලාවේ පමා නොවි වගකීමකින් තොරව නැතුව අප්‍රමාදීව කරනකොට මෙහෙම වෙනවා කියන එක විවිධ පැති වලින් දේශනා ක්‍රමකින් දේශනා කරලා තියෙනවා ඒ මොකද හේතුව එක එකනා ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න හැටි වෙනස් නිසා. හැම කෙනෙක්ම ඊයේ පෙරේද අපි මතක් කරගත්ත විදිහට යම් ස්පර්ශයක් යම් අරමුණක් යම් නිමිත්තක් ගන්නකොට ඒ නිමිත්ත ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ සෑහෙන්න මොරවුවට පස්සේ සෑහෙන දුරට ඝන බහල වුණාට පස්සේ ඉතින් ඒ ඝන බහල වෙච්ච මෝරච්ච අරමුණ දකිනකොට ඒකේ හැඩ ගහන්න තියෙන ප්‍රමාණය කීකරු කරගන්න තියෙන ප්‍රමාණය ගොඩාක් ගෙවි ගෙවිලාම ආරයි. ඒකෙන් එන්න තියෙන නරක ප්‍රතිඵල ඇවිල්ලා දැන් තියෙන්නේ. ඒ නිසා අපි නුවණින් මෙනෙහි කරනවා නම් මෙන්න මේ බව දැන ගැනීමම දුක්ඛ සත්‍ය තමයි. අපි යමක් දකින්නවා කියලා කියන්නේම දුක්ඛ සත්‍යම තමයි. මොකද දකින්නකොට වැඩේ වෙලා ඉවරයි. අහනකොටම ඒක දුකක් වෙලා ඉවරයි. ගඳක් රසක් පහසක් හිතවිල්ලක් එන එන වාරයේ ඒක මෝරලා ඉවරයි. ඒකේ හැඩේ අරගෙන ඉවරයි. ගන්න බහල වෙලා ඉවරයි. ඒක අපිට දෙන්න තියෙන දුක දීලා ඉවරයි. ඉතින් අපි මේ බව දන්නේ නැහැ එකක්. ඒකේදී අපි හිතනවා ලස්සන රූප දැකීම පින්වන්තකමක් එහෙම නැත්නම් පෝසත්කමක් කියලා. ලස්සන සද්ද ඇහිල්ල බලපුලුවන් අපිට විතරයි තියෙන්නේ අනික් අයට නෑ ඒක නිසා කට්ටිය දුප්පත් මම පෝසත් කියලා හිතනවා. ගඳ රස පහස හිතවිලි මේ සියරම අපි බුද්ධියට සින්න කරගෙන ඔය වැඩි වැඩියෙන් කරන්න කරන්න පොහසත් බවත් ඒවා මේ විදිහට වැඩි කරගෙන හොඳින් කරන්නට අපේ අම්මලට තාත්තලට හම්බුනේ නෑ ඒ නිසා අපි අපේ પરම්පරාවේ වැඩියෙන්ම පොහසත් ඇත්තෝ කියලා අර එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂයි අපි පුදුම විදියට පහඳිනවා පුදුම විදියට හම්බ කරනවා පුදුම විදියට ගරු කරනවා ඒ ගරු කරලා ඒ පේන දකින්න කැමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යම් ආකාරයකින් ගුණාත්මේ පහළ වෙනකොට එහෙම නැත්නම් වෙන එකක් දකින්නකොට පුදුමාකාර විදිහට කිපෙනවා. අපි මෙච්චර මහන්සිලා සැපමිනිස හොයාගත්ත මේ රූපෙ මට ඒ විදිහටම හම්බුනේ නෑ. ඒක වෙනුවට වෙන එකක් හම්බුනායි කියලා. එහෙම නැත්නම් ඒ ශබ්දය මට ඕන තාලෙටම හම්බුනේ නෑ. ඒක ඊට වැඩි වෙනස් එකක් හම්බුනා කියලා ඒවත් එක්ක අපි තද බල විදියට ගැටීම ඇති කරගන්නවා ඒ මොකද මේ පේන අහන දකින දේවල් සියල්ලම අපි නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ගන්න. ඉතින් මේක විස්තර කරනකොට සමහර විට කියනවා මේ අපි මේ ඇස් දෙක අරපුවාම පේන වස්තු. ඒ වස්තු පවතින නිසයි පේන්නේ කියලා අපි හිතනවා. ඒව අපිට පේන නිසා ඒව පවතිනවායි කියලා අනිවාර්යයෙන් මේකෙන් තවත් ප්‍රතිරාවයක් නැගිනවා. මේ පේන වස්තු පවතින අනිවාර්යයෙන්ම ඒ වගේම මේ පවතින වස්තු අපට පේනවා. ඉතින් මෙවැනි උපකල්පනයකට ආවේ නැත්නම් භෞතික විද්‍යාව ඉගෙන ගන්න අමාරුයි. රසායන විද්‍යාව ඉගෙන ගන්නත් අමාරුයි. කිසිම විද්‍යාවක් ඉගෙන ගන්න බෑ ඒ නිසා අපි මූලික ආකල්පයකට එනවා. මේ මේ අපිට පේන දේවල් ස්ථිරවම පවතිනවා. මේ පවතින දේවල් තමයි පේන්නේ කියලා. නමුත් අපි ඉෂ්ටිරව තියෙන පවතින දෙයක් පිළිබඳව මොනවා හරි ව්‍යවස්ථාවක් හදපු ගමන් එහෙම නැත්නම් ඒක පිළිබඳව න්‍යායක් හොයාගෙන ඉවලා බලනකොට ඒ වස්තුව වෙනස් වෙනවා. ඒකෝට අර න්‍යාය මේ අලුත් වස්තුවට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ ඕක පොඩ්ඩක් හැඩ කරන්න වෙනවා. ඒකට සංශෝධන ගේන්න වෙනවා. ද ලංකාවේ යන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මම හිතන්නේ එන්නේ එන්නේ එන්නේ ව්‍යවස්ථා සංශෝධනය කරනවා. මේ සංශෝධනය කරන්නේ මොකද්ද? අර එදා ඒ පවතිච්ච தત્ත්වයේ දිගටම තිබුණා නම් ඒ විවස්ථාව හරි. නමුත් මේ தત્ත්වයේ වෙනස් වීම අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඒක නිසා විවස්ථා වෙනස් කරන්න තෝ කරන්න බෑ කියලා ඉතින් පාර්ලිමේන්තුවේ රෙදි නැතුව විලිලැජ්ජා නැතුව කට්ටියට කියනකොට අපි ඡන්ද දෙනවා අත උස්සනවා එහෙනම් එහෙනම් ඇත්ත තමයි කියන්නේ. නමුත් අපි දන්නේ නැහැ මේ පටන් ගන්නකොට තිබුණ ව්‍යවස්ථා තත්ත්වය වෙනස් වෙනවයි කියන එක බුදුහාමුදුරුව අත උසගෙන නිතරම කී කියා ඉන්නේ කියලා. ඒ වුණාට අපි හිතන්නේ ඒ දන්න කට්ටියනව කරන්නේ. ඡන්දෙන් දිනපු කට්ටියනේ නීති දන්න අයනේ. ඒ නිසා ඒක හරියට කියලා හිතන්නේ. ඒක නම් පාර්ලිමේන්තුවේ කරට කමන්නේ අපිත් කරන්නේ ඔච්චරයි. මේ පවතින දේ තියෙනවා, තියෙන දේ පවතිනවායි කියලා අපි নানা ආකාර මති වලට එළඹෙනවා. නියති වලට එළඹෙනවා. ප්‍රමේය හදනවා. සමීකරණ හදනවා. හැදලා පහුවෙන්ද බලනකොට ඒක වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ඒක දුක පිණිස පිහිටනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට එක විකල්පයක් දෙනවා. ඒ බලන දේ පේනවා. තියෙන දේ පේනවා. පේන දේ තියෙනවායි කියලා වහා එළඹෙන්නේ නැතුව නිගමනයේට ඒ දේම නැවත නැවත බල බල ඉන්නේ කියලා. එකම දෙයක් දිහා නැවත නැවත බල බල ඉන්නකොට ඒ දෙයි අනිවාර්යම පරිණාමයක් සිදු වෙනවා. ඒ දෙයි අනිවාර්යම වෙනස් බවටපත් වීමක් තියෙනවා. විපරිණාමයක් අන්දයක් බවටපත් වීමක් තියෙනවා. මේ දේ මෙන්න මේ බව කවදාකවත් එකක් දිහා එකවරක් බලලා දැක ගන්න බෑ. දෙක මේක වෙනස් වෙන්නේ නැහැ කියන නිත්‍ය සංඥාවෙන් බලලා මේක දැක ගන්නත් බෑ. ඒ නිසා ඒක අනිත්‍ය සංඥාවෙන් මේ දේ මේ සැරේ බලලා ඊගාව සැරේ බලනකොට විවෘත මනසකින් බලන්න ඕනේ. දැඩි කරගත්ත රාම කරගත්ත මනසකින් තොරව මේ දේ වෙනස් වෙන්න පුළුවන් කියන අනිත්‍ය සංඥාවෙන් බලන්න පටන් අරගත්තොත් ඕනම වස්තුවක් මේ ලෝකේ බලන ඉන්නකොට ඉන්නකොට ඒකේ පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ පරිණාමය බොහෝ විට අර කියන යෝනිසෝ මනසිකාරයට මානසිකාරය අප්‍රමාදීව යොදලා සතිමත්ව යොදලා එළඹ සිටලා බලන්න හිටියොත් මේ කියන ඝන බහල தත්වෙටපත් වෙන්න ඉස්සරලා ඒක යම් කිසි හේතු ධර්ම නිසා ක්‍රමයෙන් තමයි මෙතෙන්ටපත් වෙන්නේ. අන්නේ ඒ ක්‍රියාවලිය ඒ ගොඩනගෙන පැත්ත දැක ගන්න පුළුවන් වුණොත් අපි කවදාකවත් මේ වස්තුව මේක තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන නිරීක්ෂණයට 100%ක් එකඟ වෙන්නේ නැහැ. එහෙම නිදර්ශන වශයෙන් පෙන්වන්න පුළුවන් මිරිඟුවක් දිහා බලනකොට මේ වගේ රටක ඒක බොහොම ප්‍රසිද්ධයි. ඈත මේ අවුව වැඩිලා පොළොව රත් වුණාට පස්සේ ඒ පොළවෙන් නැගින ඒ රත් වෙච්ච වාතය නලියන නලියවිල්ල වාකඳක් හරහා බලනකොට ඈතට වෙනකොට පේන්නේ මිරිඟුව කියලා අපි ඒකට කියන්නේ වතුර නලියනවා. ඒක නිසා මෝ වගේ සත්තු පිපාසාවෙන් පෙළিলা අවුෙන් රත් වෙලා ඉන්නකොට අර ඈත පේන ඒ මිරිඟුව පස්සේ දුවනවා. දුවන්නේ මොකටද? මෙච්චර වෙහෙසේ ඉන්නේ මොකටද? දුවලා ගිහලා වතුර ටිකක් බොන්න පුළුවන් කියලා. නමුත් දුවන්න දුවන්න දුවන්න මිරිඟුව ඈතින් ඈතින් ඈතින් ඈතට යනවා. ගිහිල්ලා අන්තිමට වෙන්නේ මොකද්ද? අර මුවා තියෙන ටිකක් වතුර ටික දාඩිය දාලා මග වැටිලා නැහිලා මැරිලා නැහිනවා. නැහිලා වැටෙනවා. ඉතින් ඒක මිනිස්සෙක් දන්නවා එහෙම පෙනුනට එතන වතුර නැහැ කියලා. වතුර තියෙනවාගේ පෙනුනට එතන වතුර නැහැ. ඒ නිසා මිනිස්සයා දුවන්නේ නැහැ. හැබැයි දුවන මුවා ගැන අනේ මෝඩ සතයි කියලා අපි හිතනවා. හැබැයි මිනිස්සයා තව දෙයකට විනිගුව පැත්තේ එක දැනගෙන හිටියට වෙන දේවල් වලට මේ පවතින දේ තියෙනවා තියෙන දේ පවතිනවා කියන මේ නිගමන නිසා নানা ආකාර නියම ඇති කරගෙන নানা ආකාර ධර්ම ඇති කරන ඒක මමේ කියන මගේ කියගෙන ඒක නැවත නැවත යොදන්න යොදන්න ඒක බොරු වෙන බව දැනගන්නකොට විශාල ඉච්ඡා බංගත්වයකට වැටෙනවා. ඒක නිසා යමක් තියා ඒක තියෙනවද නැද්ද සුඛද දුකද භද්‍රද අවමංගල්‍යද කියලා දැනගන්න එක සැරයක් පල්ලා කියන්නේ නැතුව ඒක නැවත නැවත බැලීමේ ක්‍රමය තමයි මේ යෝනසමනසිකාරයෙන් කරන්නේ ඒකෙදි නැවත නැවත බලන්න බලන්න ඉස්සෙල්ලා බලනවට වැඩිය අප්‍රමාදීව ඉස්සෙල්ලා බලනවට වැඩිය එලඹ සිටීමෙන් ඉස්සෙල්ලා බලනට වැඩිය සූදානමින් බැලීමෙන් ඒ වස්තුවේම පරිණාමයක් සිද්ධ වෙනවා මේක ඉස්සල්ලාම සර්වචනාසේ ලෝකෙට ඉදිරිපත් කළා ඒකට වැදගත් සංසිද්ධියක් වශයෙන් කියන්න පුළුවන් ඔය ශරීරත් මොගලන් දෙනම ඒ පැවිදි වෙලා පැවිදි වෙන්න ඉස්සර වෙලා හිටියේ මේ බමුණු තරුණයන් දෙන්නෙක් වශයෙන් ඒ දෙන්න ගිරක්ක සමජ්ජ කියලා ඒ විකාර දර්ශන සමයන් නැතුමක් බලලා එපා වෙලා ආයෙ ගෙදර නොගිහින් පිටත් වුණා සත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න. එහෙම හොයාගෙන යනකොට දෙන්න කතික කරගත්තා. කෙනෙකුට සත්‍ය ලැබුණොත් ඒක අනික් කෙනාට කියනවායි කියලා. පස්සේ ඉස්ලාම මේ මේ උපතිස්ස පරිබ්‍රාජකයා ඒ අස්සජී ස්වාමීන් වහන්සේ දැකලා ඒ අස්සජී ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ ශාන්ත ඉරියව්ව දැකලා ශාන්ත ඉරියව්වේදී පැහැදිලා පාත්‍රය හොදලා ඔක්කොම කරලා ළඟ ඉඳලා ඇහුවා ඔබ වහන්සේ කාගේ නම් ගෝලයේද කුමනනම් ධර්මයක් ගනුමත කරනවාද කියලා. එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහෙම අසජි ස්වාමීන් වහන්සේ කිව්වේ යේ ධර්මා හේතුප්පබවා කියලා. යම් ධර්මයක් හේතුවකින් හට ගන්නවාද මේ කියනකොටම ඒ උපතිස පරිබ්‍රාජකයට සත්‍ය අවබෝධ වෙනවා. මේ පවතින දේවල් එහෙම වුණාට ඔක පටන් ගන්නනේ හේතු ධර්මයකින් අද ඔය තියෙන්නේ ඒ හේතුවෙන් ඇතිවෙච්ච ඵලය මේ හේතුවකින් හටගන්න බව මේක නෙවෙයි මේකේ ප්‍රകൃතිය මේක මීට වැඩි වෙනස් දෙයකින් තමයි මේ පැටලිලා අවිලා තියෙන්නේ කියලා කියනකොටම ඒක ප්‍රධාන වෙනසක් ඇති වුණා සෝවාන් වෙච්ච බවයි අපේ පොතේ සඳහන් කරන්නේ ඊට පස්සේ ඒ කතාව දිගටම අහුම්කම් දෙනකොට ඊය ධම්ම හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආහ ඒ යමක් ඇතිවීමට හේතු වෙන හේතු ධර්මයේ හේතුව සර්වඥාන්සේ කියනවා අන්න එවැනි වාදයක් මගේ සර්වඥාන්සේ කියනවා කියන පද හතරම අහනකොට කෝලිත පරිප්‍රාජකයන් නන්දකා ඒ කියන්නේ අපි මේ තියෙන දේවල් දිහා බලනකොට ඒකට ඒක පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න යොන්සුමස්කාරය ගන්න මේ කුමකින් හටගත්තාද කියන එක දැනගන්න තැනට යනකම් මේ තියෙන දේ දිහා බලලයි කොච්චර අඬමට්ටු කෙරුවත් කෙලවරකට එන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ඔය චතුරාර්ය සත්‍ය දේශනාවේ තාමත්ම ප්‍රකටව සර්වඥාන්සේ දේශනා කරනවා මේ පවතින දුකක් පේන්නේ දුකක්, ඇහෙන්නේ දුකක්, ගඳට වතින්නේ දුකක්, රස දිවට දැනෙන්නේ තුවා, කයට පහස දැනෙන එක දුකක්, හිතට හිතෙන හිතවිලි සේරම දුක, උපදින තාක් උපදින්නේ දුක, නැති වෙන තාක් නැති වෙන්නේ දුක. මේ සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනිච්චා කියන එක අපි වටිනා ගාථාවල විදිහට සජ්ජායනා කරනවා. මුත් මේ දුක මේ වශයෙන් දැනගෙන මේකට උත්තර හොයන්න බෑ. මේකට හේතු හොයන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ආයුර්වේදෙත් බුද්ධ ආගමේ උගන්වන දේ තමයි යමක රෝග ලක්ෂණ වලට වෙදකම් කරන්න එපා. ඒ රෝග ලක්ෂණ අනුව ඒ රෝග ලක්ෂණ ඇති කිරීමට මූලික වූ රෝග කාරකය විසපීජය හොයාගත්තොත් රෝගේ නතර කරන්න පුළුවන්. ඒක නිසා විසබීජය හොයනකම් අපි රෝගයට වෙදකම් නොකර ඉන්නව නෙවෙයි. නමුත් ඒක නෙවෙයි ප්‍රතිකර්මය. රෝග ලක්ෂණයේ ලෙඩා විකෘති කරනවා උන්මත්තක කරන නිසා රෝග ලක්ෂණ නතර කරන්න ඕනේ. නමුත් ඒකෙන් බෑ ලෙඩේ අල්ලගන්න. ඒක නිසා ඒ ලෙඩේ පහළ වෙච්ච තැනට මූල කාරණාව දැනගන්න නම් මේ රෝග ලක්ෂණ මෙච්චරම උග්‍ර වෙන්න ඉස්සර වෙලා කොතන ඉඳලාද මෙතෙන්ට ආවේ කියන එක ඉතාමත් වැදගත් වෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ. ඒක නිසා මෙවැනි රෝගීන් ගොඩක් බෝ වෙන රෝගී තියෙන ජනපද රෝග තියෙන කාලෙක නම් ඒ වෛද්‍යවරු නිතර බලනවා මේ අලුත් රෝග ලක්ෂණයක් නම් මේ රෝග ලක්ෂණය මෙච්චර උග්‍ර වෙන්න ඉස්සෙල්ලා තිබුණ තත්ත්වය. ඊට පස්සේ ඒකටත් ඉස්සරහ තිබුණ තත්ත්වය බලාන බලාන යනකොට තමයි මූලික රෝගකාරකය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව ඒ මූල රෝගකාරකය ඇති කළා ලෙඩා රෝගී වුණාට පස්සේ මේ රෝගියාගේ ප්‍රතිශක්තිය බැස්සට පස්සේ নানা ප්‍රකාර අනිකුත් විස බීජ මේ රෝගියා වැළඳ ගන්න. යට කර ගන්නවා. ඊට පස්සේ අවසාන රෝග ලක්ෂණේ පේන්නේ එක රෝග බීජයක් නිසා නෙවෙයි රෝග බීජ රාශියක් නිසා. නමුත් මුල් වෙච්ච රෝග බීජය අඳුරන්නේ නැතුව ඒ පස්සේ රෝග බීජ අඳුනගත්තත් රෝග ලක්ෂණ හඳුනගත්තත් රෝගයේ සම්පූර්ණ පාලනයක් ගන්න බෑ. ඒක නිසා මුලට මුලට මුලට බලාගෙන යන්න වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය රෝගියා කැමති නැහැ. රෝගියාට ඕන කරලා තියෙන මේ විකාර තත්ත්වයට පත්වලා තියෙන රෝග ලක්ෂණ නැති කරන්නයි. වේදනාව නැති කරන්නයි. නමුත් වෛද්‍යවරයාට බෑ ඒ රෝගියාගේ ඒ රෝග ලක්ෂණයට කරපමණින් තමයි පිළිසුදු තුන කියලා කියන්නේ. ඒ නිසා යා කරන්නේ ඒ රෝගියා විතරක් නෙවෙයි බොහෝ රෝගීන් අරගෙන ඒ රෝගය මෙතෙන්ට බෝ වෙනකන් දුණු වෙනකන් තියෙන తত্ত্বය ආවේ කොතන ඉඳලාද කියලා මුලට මුලට මුලට බලන්න යනකොට තමයි නියම රෝග කාරක හොයාගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම මේ එදා පළවෙනි දවසේ උත්සාහ කළේ මේ කායानुපස්සනා කරන යෝගාවචරය ආස්වාස් ප්‍රස්වාසයේ කියන මේ භාවනාවට බැසාම නැත්තම් ආස්වාස් ප්‍රස්වාසයේ කෙරේ සතිය පිහිටවනවායි කියන ආනාපාන සති භාවනාවට බැසාට පස්සේ ඒ යෝගාවචරය ඒ සතිය දිනු කරපො නැති සමාධිය දිනු කරපො නැති හිතෙන් දකිනකොට පේන ආස්වාද ප්‍රසවාස දෙක ගොරෝසු තත්ත්වෙන් තමයි තියෙන්නේ ගොරෝසු වෙනකන් යෝගාචරයට පේන්නේ නැහැ. ඉතින් මේ අර රෝග අඳුනා ගැනීම සඳහා වෛද්‍යවරේ ඒ රෝගේ මූලය හොයන යන වගේ මේ ආස්වාසය මේ තරමටම ගොරෝසු වෙලා දැනෙන්නේ ඒක කොහේ ඉඳලා අපේකක්ද කියලා. කොහොමද මෙතෙන්ට එන්නේ කියලා ඊගාව ආස්වාසයට බලනකොට අච්චර ප්‍රමාද වෙන්නේ නැතුව අච්චර පසුබාන්න නැතුව අරමුණ එනවා තා සමගම නිරීක්ෂණයට අපිට ඒ නිසා කියන්න පුළුවන් නුවණින් කල්පනා කරනවා කියලා නුවණින් මෙනෙහි කරනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා මුල කොහෙද කියලා බලන එක. ඉතින් මේකට පුංචි මොකද්ද ඉංග්‍රීසියකුත් තියෙනවා මේ යෝනිසෝමනසිකාර කියන වචනේ යෝනි කියන පදේ අපේ පොතේ තෝරන්නේ ඥානය කියලා. නුවණින් කියන නමුත් යෝනිය කියන්නේ ස්ත්‍රීලිංගයට බවත් මේකට දාන. ස්ත්‍රීලිංගෙන් තමයි බීජ දරුවා බිහි වෙන්නේ. ඉතින් අපි මේ යෝනිය බලනවා කියන එක අදහස් කරන්නේ මුල පටන් ගන්න තැනට නැත්නම් මුලට අදින ඥානයක් මේ මෙහෙවන්න හදන්නේ. ඒක පහු කාලේ අර්ථයෙන් මැකිලා යෝනි කියන වචනේ දැන් අපේ මේ අටුවාචාරින් වහන්සේලා තෝරන්නේ නුවණ කියලා. නුවණින් බලනවා කියන්නේ නමුත් මෙතන කියන්න පුළුවන් මේක මෙච්චර ලොකු වෙන්නේ ඉස්සරලා කොහොමද මේක ආවේ කියලා දැනගන්නවා දැනගන්න දැනගැනීම සඳහා කරන නුවණට තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. ඒ නිසා ආස්වාස ප්‍රසආසයේදී මුලින් අපිට පේන්නේ සද්ද වේදනා හිතවිලි බාධා මැද ගොරෝසු වෙච්ච ආස්වාසයක් පමණයි ප්‍රසවාසයක් පමණයි. නමුත් අපි ශබ්ද රූප පේන්නේ නැතුව, සද්ද ඇහෙන්නේ නැතුව, හොඳ පරියන්කයක ඉඳගෙන අවශ්‍ය කරන වාතාවරණය යටතේ එන එන හුස්මට මුල් දක්නා ස්වරූපයෙන් ඒකේ ප්‍රകൃතිය දක් ගන්නා ස්වරූපයෙන් එනේ නේකේ ඉස්සල්ලා එකට තරමට මෝරන්න ඉස්සල්ලා මේක දැක ගන්නා සුළුව බලන එකට අපි කියන්නේ මුල බලන සුළුව ආනාපානී සබ්බ කාය පරිසංවේදී කියලා කියන සරුවත්න දේශනාවේදී කියන්නේ ආනාපාන මුලුල්ලම දැක ගන්නසුළු. ඒ කියන්නේ මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සෙල්ලා කොහොමද මේක මතුවෙන්නේ කියලා මුල දැක ගන්න ස්වරූපේ. එතකොට අඩු ගානේ ඒ සංස්කාරයකට පවතින අත්‍යන්ත අංග තුන වෙන ඇතිවීම වෙනස් වීම සහ නැතිවීම කියන එකේ මැද තියෙන වෙනස් වීම පිළිඅරගෙන ඒකේ මුලත් එක්ක බලන් හදනකොට අපි ඒ ඒ සංස්කාර ධර්මයේ වෙනදා නොදැක්ක පැත්තක් දකින්න උත්සාහ කරනවා. ඒ දිහාවට හිත මෙහෙවනවා. මේක මෙහෙවන්න මෙහෙවන්න ඒ හිත ප්‍රනීත වෙනවා. ඒ හිත සතිමත් වෙනවා, සමාධිමත් වෙනවා. එහෙම වෙනවා නම් ඒ යාන්තමට හුස්ම පටන් ගන්න තැන ඉඳලා ඒක ගොරෝසු වෙන තැන දක්වාම වෙනද නොදැක්ක ස්වරූපයෙන් පස්සෙන් පස්සට බලන්න ඉන්න පුළුවන් ගතිය තමයි යෝගාවචරයාගේ සාර්ථක භාවනාවක සිද්ධ වෙන්නේ. ඒක වෙනකොට හිතේ ප්‍රනීත ගතිය එහෙම නැත්නම් හිතේ ක්‍රියාකාරීත්වය සක්‍රීය භාවය වැඩෙනකොට සතිය ඊටාත්ම සුඛනම්ය බවටපත් වෙලා අරමුණ මතුවෙනවා තා සමගම ඒට එළඹ සිටින ගතියක් හිනවා වෙන දේවල් ගැන කල්පනා කරන්නේ වෙන දේවල් ගැන ව්‍යාපෘත වෙන්න එනේ නේ නේන අරමුණේ එන්න අරමුණ දිහාට යොමු වෙච්ච ගතිය මේක නොවෙනවනම් ඒකට ප්‍රමාද කියනවා සතිය හොඳට ක්‍රියාත්මක කරන එකට අප්‍රමාදී කියනවා. මෙන්න මේ විදිහට අප්‍රමාදීව බලන්න හිටියොත් අරමුණ මුල හටන් ගන්න තැන නිකන් ගඟක් මොයකටට ගිහිල්ලා මුහුදට එකතු වෙන තැන බලනවා වගේම ගඟ දිග මුලට ගියොත් අපිට පේන එක ඉතාම පුංචි ගිය පහරකින් පටන් ගන්නවා. නමුත් ඒ සඳහා දුර්ග මාර්ගයක් ගමන් කරන්න වෙනවා. ඒ ගඟේ මුලට යනක යන්න ඒ මොයකට හරියනම් සානුව තියෙන්නේ. නමුත් ගඟේ මුල හරියට යනකොට ඊටාත්ම දුර්ග මාර්ගවල ගමන් කරන්න වෙනවා. අනිත් වගේ තමයි ආස්වාද ප්‍රසවාසයේ මේ මුදුන් කෙලවර කියලා කියන්නේ ගඟේ මොයේ කටක් වගේ. මුලට මුලට මුලට මුලට යනකොට එන්නේ එන්නේ එන්නේ සානුව පහු කරන කන්දට ගිහිල්ලා ගිරිදඹේට මහගිරිදඹේට නැගිටිනවා. ආන්නේම නැගගෙන නැගගෙන යනකොට යෝගාවචරය සංස්කාර ධර්මයක ඇතිවීම පැවතීම නැතිවීම කියන ධර්මයක දැන් පවතින ස්වરૂපයක්. ඒකේ හට ගන්න තැන දැකපුවාම පේනවා මේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියනකට වැඩිය මුලට අදින හිත යෝනිසෝමනසිකාරය හිත බැලුවොත් මේ මෙහෙම තියෙනවා කියලා එකක් නැහැ ඒක පෙරලෙමින් තියෙන. ඊටාත්ම තුනියට පටන් ගත්ත දේ එnde end end end ගොරෝසු වීමෙන් පවතින. ඒ කියන්නේ ආස්වාසේ මුල පැත්ත දක්නකොට එමයයි පේන්නේ. ප්‍රස්වාසේ මුල පැත්ත දක්නකොට මෙහෙමයි පේන්නේ. මේක සර්වචන් වහන්සේ ඔය තිසමිතේ සූත්‍රයේදී ඒ තිස්සමෙත්තේ බ්‍රාහ්මණයා මානවකයා සර්වතනාංශගෙන් අහන ප්‍රශ්නයකට උත්තර දෙනවා උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝතං භූමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චකා කියලා ඒ ප්‍රශ්නයකට නිකන් ප්‍රහෙලිකා ජනක උත්තරයක් දෙනවා උබෝවන්තේ විදිත්වාන යම් කෙනෙක් අන්ත දෙක දැනගෙන අපි කියන්නේ සාමාන්‍යයෙන් අත්කිලමතාන යෝගයේ සහ කාමසුකල්ලිකාන යෝගයේ දැනගෙන ඒ දෙකේ තියෙන ආදීනව දැනගෙන මධ්‍යම ප්‍රතිපදාව තෝරගන්න. ඒ කාමසුකල්ලිකාන යෝගයත් අත්කිලමතාන යෝගයත් කියන්නේ බොහෝ මෝරච්ච ඝන බහල වෙච්ච අන්ත දෙකක්. මධ්‍යම ප්‍රතිපදාවේදී මේ දෙක හැදෙන හැටි පේනවා. කොහොමද මේ කාමස්කල්ලිකාණ යෝගේ දිහාවට වැඩ වර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද අත්කිලමතාණ යෝගේ දිහාට වර්ධනය සිද්ධ වෙන්නේ කියන එක දකින නිසා අච්චර දුකකටපත් නොවි මේ දෙක හැදෙන හැටි දක ගන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයා මේ අන්ත දෙකේ කලකිරිච්ච කෙනා අනිවාර්යයෙන්ම ඒකට විකල්පයක් වශයෙන් ක්‍රමයේ පෙන්ලා දෙන්නට මුල පෙන්ලා දෙන්න උදව් කරපු මධ්‍යම ප්‍රතිපදාව උතුම් කළ සලකනවා. නමුත් සරුවචන්ස මතක් කරනවා ඒකට බැඳුනොත් ඒත් බැඳෙනවා. මධ්‍යම ප්‍රතිපදාවටත් ආදරය කරන්න එපයි කියලා. නැත්නම් ඒකට ඇලෙන්න එපයි කියලා. අන්න එවැනි මිනිස්සුයෙකුට තමයි මම මහා පුරුෂයයි කියලා කියන්නේ. අන්ත දෙක වැරදි බව දැනගෙන ඒ වෙනුවට ඔක්කොටම මධ්‍යම ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ. හම්බ වුණත් ඒකට ආසා කළොත් ඒකට ගැළුණොත් ඒ තණ්හාවක් වෙනවා අන්න ඒකත් ඇති නොකරගත්තොත් මම යාට මහා පුරුෂයයි කියලා කියනවා එයා තණ්හාව නැමැති ගැතුම්කාරයට අහු වෙන්නේ නැහැ කියලා. එචින් පස්සේ දවසක සංඝයා වහන්සේලා ඇත්තටම පේනද රහතන් වහන්සේලා හය නමක් එකතු වෙලා අහනවා සාකච්ඡාවකදී මේ මොකද්ද මේ ගාථාවේ සඳහන් වෙන අන්ත දෙක? මොකද්ද මේ කියන මධ්‍යම ප්‍රතිපදාව? මොකද්ද මේ ගැටලන තණ්හාව නැමැති සිබ්බණිය. කාටද මේ සරුවචන් ආංශේ මේ මහා පුරුෂය කියලා කියන්නේ කියලා. ඉතින් ඒකද එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ස්පර්ශය ඒකාන්තයක්. ස්පර්ශය හට ගැනීම දෙවෙනි අන්තය කියලා. එතකොට ස්පර්ශය හට ගැනීම සහ ස්පර්ශයේ ස්පර්ශයේ ස්පර්ශයේ වශයෙන් සහ හට ගැනීම අන්ත දෙක බව දැනගෙන මෙතන සත්‍ය නෑ සත්‍ය තියෙන්නේ ස්පර්ශයගේ ගෙවි යන පැත්තේ ස්පර්ශ නිරෝධයේ තියෙන්නේ ඒ නිසා නිරෝධයේ නොඇලී ගත කළොත් ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවත් නොඇලී ගත කරොත් ඒක තමයි මහා පුරුෂය කියලා කියන්නේ මේ තණ්හාව කරන්නේ ස්පර්ශය සහ ස්පර්ශයේ මුල දෙක කියන දෙක ගැටලාලා හිතෙහි ව්‍යාවෘත කරලා ස්පර්ශයාගේ ගෙවි යන පැත්තට හිත යන්න දෙන්නේ නැතුව මුවා කරන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. ඉතින් ඒ නිසා අපි ආස්වාස් ප්‍රස්වාසය කියලා කියන්නේ ස්පර්ශය කියලා ගත්තොත් අපි යෝනිසමංස්කාරය යොදලා යොදලා යොදලා ආස්වාසේ මුල සහ ප්‍රස්වාසේ මුල දැනගන්න උත්සාහ කිරීම තමයි සතිය වඩනවා කියන්නේ. ඉතින් මේ දේ කරගෙන කරගෙන යනකොට ඒ ආස්වාසයේ මුල පැත්තට දකින්න පටන් ගන්නකොට ඊටම සියුම් භාවයටපත් වෙච්ච නැත්නම් සියුම්ම පටන් ගන්න ආනාපානේ පවා දැකගන්න යෝගාවචරයට පුළුවන් වෙනවා. එහෙම පුළුවන් වෙනකොට ඒක කලබල වෙන්නේ නැතුව මේක තමයි හරි ක්‍රමය කියලා හිතාන සංසුම් වෙන ආනාපානය දිගේ එකම දිගට සතිය පවත්වාගෙන යනකොට ඒ යෝගාචර වෙනදා නොදැකක තරමට ආස්වාසයේ හටගන්න සහ ආස්වාසයේ ගොරෝසු අවස්ථාව ප්‍රස්වාසයේ හටගැන්ම සහ ප්‍රස්වාසයේ ගොරෝසු අවස්ථාව කියලා මේ දෙක දැකගෙන යන්න පුළුවන්. නමුත් මෙවැනි තත්වයක් යටදී ආස්වාස් ප්‍රස්වාසයේ සංසිධීකන සංසිධීකන යනකොට ආස්වාසයාගේ සහ ප්‍රස්වාසයාගේ ගෙවි යන පැත්ත යෝගාවචරය මෙතෙක් දැකලා නැහැ දකින්න ආසත් නැහැ බයයි නමුත් ආනාපානේ සංසිඳනකොට සංසිඳනකොට ඒක ගෙවි යන පැත්ත එහෙම නැත්නම් මේ ආස්වාසේ මැද සහ මුල නෙවෙයි අග දකින්න තැනට එනකොට පුදුමාකාර වෙහෙසකර තත්වයකට හිතපත් වෙනවා. ඒක කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව කියලා හිතන්නේත් නැහැ. ඒ වෙනුවට හිතෙන්නේ මැරෙයි කියලා. දැන් හුස්ම නැති වෙලා යනවා දැන් මොන හරි වෙයි කියලා. එහෙම නැත්නම් වැරදිලයි කියලා. එතකොට තමයි හයියෙන් හුස්ම ගන්න හදන්නේ. අනේ කොහොම හරි කමන්නේ පණනල රැක ගන්න ඕනේ භාවනාව කොහොමදත් නිවන් දකිල්ල කොහොමදත් කියලා. එක්කෝ ඇස් දෙක අරලා බලනවා මේ කැලී ටික ඔක්කොම ෆිට් එකේ තියනවාද කියලා. එහෙම නැත්නම් බය වෙච්ච ගමන්ට වෙන වෙන්න පටන් ගන්නවා. দাঁඩි දාන්න පටන් ගන්නවා. මේක හරියද කියලා සැක උපදවන. ඉතින් අර මේ තිස්සමෙත්තේ සූත්‍රයේ කියන විදිහට ආස්වාසයාගේ ගෙවි යෑම සහ ප්‍රස්වාසයගේ ගෙවි යෑම අපිට ඇත්තට වෙන් වශයෙන් සාංශුද්ධ වශයෙන් පේන්නට ඉන්න පුළුවන්. නමුත් පොදු හුස්මේ ගෙවි යෑම. හුස්ම තුනී වී යෑම සාමාන්‍ය නියෝජනයක් දෙනවා ආශ්වාසයගේ තුනීවීම සහ ප්‍රශ්වාසයේ තුනීවීම වශයෙන්. හුස්මේ තුනී වෙනවා. මෙන්න මේ තුනී වීම එනකොට අපි ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාය බව කියන්න නම් වටහා ගන්න නම් අපිට යෝනිසෝමනසිකාරයක් අවශ්‍ය වෙනවා. ඒ යෝනිසෝ මනසිකායට නොයනකම තමයි අයෝනිසෝ මනසිකායට තිය පුරුද්ද නිසා තමයි අපි තින්දි බය වෙන්නේ කලබල වෙන්නේ ඒ වගේම ඇස් දෙක අරින්නේ එහෙම නැත්නම් මේ පිළිබඳ හොඳ විමසුම් නම් නැත්නම් නින්දට වැටෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා එතකොට අපිට හොඳට බන අහලා මේ සඳහා එළඹ සිටි 100කින් ග්ලාස් විලා ගියොත් තේරුම් ගන්න පුළුවන් මේක අද මෙහෙම වුණාට කමක් නැහැ. අනිත් දවසේ මේ විදිහට ආස්වාස ප්‍රස්වාස දෙක හොඳට පටන් ගන්න මුල දක්වාම සියුම් අප්‍රමාදයකින් සියුම් සතියකින් එලඹ සිටිසියකින් බලා ඉන්නකොට මේ පොදුවේ සිටින ආස්වාස ප්‍රස්වාස දෙකේ සංසිඳීම වෙනදට වැඩි සතියකින් වෙනදට වැඩි ලෑස්තිකින් බලාන ගියොත් අර ඇති වෙච්ච තරම් බයක් ඇති කරගන්න නැතුව අර ඇති වෙච්ච තරම් අනිශ්චිතතාවයක් ඇති කරගන්න නැතුව ඒකට මුහුණ දෙන්න පුළුවන් ගතියක් එනවා. මේකේ පැති දෙකක් මම තව පෙන්ලා දෙන්න කැමතියි. මොකද මේක මේකේ තියෙන වටිනාකම නිසා. එකක් තමයි මේ ආස්වාද ප්‍රසවාස දෙක ගෙවි යාගෙන යනකොට එතන සතිය තිබුණාත් සමාධිය තිබුණාත් අපි මේ කලකොල වෙන්නේ කුලප්පු වෙන්නේ මේ සක්කාය දිට්ඨිය නැත්නම් මේ මම මගේ කියන අදහස් බොඳ වෙන නිසා. ඒකේ පැලිරි යන නිසා. ඒක ආනතුරකට ලක් වෙන්න ආසේ වැටෙන නිසා. ඒ නිසා මේ වෙලාවට ඒ බොඳ වෙමින් පැලිරි යමින් දීර්වින් යන සක්කාය දිට්ඨිය වහාම අපිට මිත්‍ර ස්වරූපේ මතක් වෙලා කියනවා මේක වෙන්න දෙන්න එපා භාවනා වැරදිලා තියෙන්නේ. කොහොම එකක් භාවනා වෙන්නේ නැහැ. භාවනාදී නම් තිබ්බ චක්කු දුන්න පහළ වෙන්න ඕනේ. ආසින් යන්න පුළුවන් වෙන්න ඕනේ. අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. වතුර උඩ ඇවිදින්න පුළුවන් වෙන්න. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? තියෙන ටිකක් නැති වෙන එකයි වෙන්නේ. වහාම යුද්ධ ප්‍රකාශ කරන්නයි කියලා ඇවිල්ලා අපිට උපදෙස් දෙනවා. ඉතින් අපි මේ වෙලාවේ යෝනිසෝ මනසිකාට ඡන්ද දෙන්නේ එතන මේ සක්කාය දිට්ඨිය ඡන්ද දෙන්නේ කියලා බැලුවොත් අසුතවත් පුතඥයා තරුවචනසි විස්තර විශ්වාස කර ඊට පස්සේ දිගට විස්තර කරනවා අසුත පුතා ಗುಣධර්ම හයක් වෙනවා සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ අරියාණං අදස්සාවේ අරියාණ අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂයෙක් දැකලා නැති සත්පුරුෂ ධර්මයක් අහලා නැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති ආර්යයන් වහන්සේ නම දැකන් නැති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ හැසිරෙති නැති එකන අනිවාර්යයෙන්ම මෙනෙහි නොකළ යුතු පැත්ත මෙනෙහි කරනවා මෙනෙහි කළ යුතු පැත්ත අතහැරලා එතකොට නොතිබිච්ච ආශ්‍රව ධර්ම වැඩෙනවා වැඩිච්ච ආශ්‍රව තියෙන ආශ්‍රව ධර්ම වැඩෙනවා ඒ කියන්නේ මේ තුනී වේගන යනකොට අර හිතේ තියෙන කලකොල භාවය, කලබගෑනිය, ඇස්සරින්ද තියෙන කුලප්පුව ඒක මෙනෙහි නොකළ යුතු පැත්තක්. ඒ වෙනුවට දැන් මලක සතිය තියෙනවා, සමාධිය තියෙනවා. මේ Nirodhe පැත්තකුයි මේ පෙන්නන්නේ. ආශ්‍රද ප්‍රසවාසයගේ ක්ෂය පැත්තක්, වය පැත්තක්, Nirodha පැත්තක් පෙන්නන්නේ. මෙන්න මේකට මනසකාරය දන්න ඕනේ කියලා ඒ දැනගන්න නම් මේ මනුස්සයා සත්පුරුෂෝ දැකලා තියෙන්න ඕනේ සත්පුරුෂ ධර්මයේ අහලා තියෙන්න ඕනේ සත්පුරුෂ ධර්මයේ මීට කලින් භාවනා කරලා තියෙන්න ඕනේ හික්මිලා තියෙන්න ආර්යයන් වහන්සේලා දැකලා තියෙන්න ඕනේ ආර්ය ධර්මයේ අහලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් ආර්ය ධර්මයේ මීට ඉස්සෙල්ලා උත්සාහ කරලා තියෙන්න ඕනේ ආන්නේ උත්සාහ කරන එකට දහස් වර වරද්දාගත්තත් මේ තුනී වීගණ යන ආස්වාස් ප්‍රස්වාසයේ තුල එහෙම නැත්නම් ගෙවිගෙන යන, නිරෝධ වීගෙන යන, ක්ෂය වීගෙන යන, බය වීගෙන යන ආනාපානය තුල ධර්මයේ මැදමාවත තියෙන බව. එහෙම නැත්නම් මෙතෙක් අපි සංසාරේ මෙතෙක් නොකල් පැත්තකට දොර විවෘත වෙන බව. මේක තමයි යෝනිසමනසිකාරය කියන එක. මේකෙදී අපිට කිසි කෙනෙකුගේ සරණක් නැහැ. Taman හරි තැනට මෙහෙවීම ගත් කරේ නැත්නම් අපි ආයෙත් කියලා සංසාරට වැටෙන්නේ. ඒ නිසා අපිට වෙනදට තරම්ම කලබල නොවි අඩු ගන්න එක චිත්තක්ෂණයක් එහෙනම් එක තප්පරයක් මේ தත්ත්වයටදී නොසැලී ඉදිරියට යන්න අපේ සත්පුරුෂ ධර්මය අවශ්‍ය වෙනවා ආර්ය ධර්මය අවශ්‍ය වෙනවා සත්පුරුෂ ධර්මයේ හික්මීම අවශ්‍ය වෙනවා ආර්ය ධර්මයේ හික්මීම අවශ්‍ය වෙනවා මේ හික්මීම තුළින් අපි ඉස්සල්ලා ඉස්සල්ලා ලබන්නේම වැරදි අත්දැකීමයි කලකොල වෙච්ච හිතමයි ඔලමුල හිතමයි නමුත් එහෙම කරලා කරලා නැවතත් පනාල නැවතත් ධර්ම සාකච්ඡා කරලා නැවතත් සද්ධාති ගුණ ධර්ම පිළිටුවගෙන එක දවසක අපි හිතමු මේ විදිහට තුනී වේගන යද්දිත් ඔන්න වෙන දෙයක් වෙච්චාවයි. මැරෙන්නේ මැරිච්චාවයි. රකින්නේ රකිච්චාවයි. සක්කාය දිට්ඨිය තියෙන තිබිච්චාවයි නැති වෙන්නේ නැති වෙච්චාවයි කියලා ඒ තුනී ධර්මයට සාන්ත වෙච්ච ධර්මයට මේකයි මදමාවත මේකයි බුදුහාමුදුර අපිට මතු කරලා දෙන්න හදන්නේ මේකේ තියෙන ක්ෂය වීමක් මේකේ තියෙන වැය වීමක් මේ ක්ෂය වෙන තාක් ක්ෂය වෙන්නේ දුකයි වැය වෙන තාක් වැය වෙන්නේ දුකයි ඒක නිසා මම මේ తాවකාලිකව කායමපසන වශයෙන් රූප ධර්ම පිළිබඳව දුකෙහි ගිවන් කිරීමක් මේ කරන්නේ. මේකට මම ලෑස්තිද නැද්ද කියලා ඒ යෝගාවචරය මේ අභියෝගයට මුහුණ දෙනවනම් බුදුචානන්ස කියනවා තං භූමි මහා පුරුෂෝති. මෙන්න මෙයාට මම කියනවා මහා පුරුෂයයි කියලා. හැබැයි මේ කියන්නේ තාම මේ විශාල ඥාන වලටපත් වෙලා නැහැ. මෙතෙක් හොයාගත්තේ නැති මාවතක් හොයාගන්න. ආශ්වාසයේ ගොරොසු තැනින් පටන් අරගෙන සියුම් තැන දකින්න රෝග ලක්ෂණයක් හොයාගෙන යන වෛද්‍යවරයෙක් වාගේ මතුවෙන මතුවෙන හුස්මේ එන්නකොටම එළඹ සිටි සියෙන් බලන ඉන්නකොට මුල මැද දෙක බැලීමේ දක්ෂකම ඉස්සලා ඇති ඒක තමයි සාමාන්‍යයෙන් ඔය අරමුණේ ගොරෝසු වෙලාවේදී වෙන අරමුණකට යට නොවි ඒකටම මුණ දාලා අස්පනා අපිට තියාගෙන බලන්න පුළුවන් ගතියේදී මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ තමයි ආස්වාස් ප්‍රස්වාස් දෙක දැනගන්නා හිත කියලා. යම් ප්‍රමාණික සංසුද්ධියක් වෙනවා නම් ඒකට තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. නාම රූප පරිච්ඡේද ඥානෙදි දකින්නේ අරමුණේ මැද පමණයි. ගොරෝසු තත්ත්වේ පමණයි. හැබැයි මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා කැඳේ ගල බේරුවා වගේ සාංශුද්ධියක් එනවා. එතකොට මේ ආස්වාද ප්‍රසවාස දෙක කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව බව. ඒක දකින හිත, මෙනෙහි කරන හිත අරූපී ධර්මයක්, නාම ධර්මයක් බවත් දැනගන්න පුළුවන් නම් ඒක තමයි මේ නාම රූප පරිච්ඡේඥානි විශේෂ භාවය කියලා කියන්නේ, දක්ෂ භාවය කියලා කියන්නේ. මෙන්න මෙතන ඉන්න කෙනා ඊගාව ඥාණයට යන්න හදනවා කියලා කියන්නේ මුලත් එක්ක අරමුණ දැක ගන්න එක. ආස්වාසයේ මුලත් එක්ක ආස්වාසය දැනගන්න. ප්‍රස්වාසයේ මුලත් එක්ක ප්‍රස්වාසය දැක ගන්නවා. ප්‍රමාද වෙන්නේ නැතුව එනකොටම අරමුණට එළඹෙ ඉන්නවා. අන්න එතකොට මේ යෝගාවචරයට මේ පච්චේ පරිග්‍රහ ප්‍රත්‍යයත් සමගම අරමුණ පරිග්‍රහ කරන්න පුළුවන් ගතිය. ප්‍රත්‍යත් එක්කම මේ ආස්වාසේ ගොරෝසු වෙන්න ඉස්සෙල්ලා සියුම්ම ඒකට හේතු වෙච්ච ප්‍රත්‍යත් එක්කම ආස්වාසේ දැනගන්න පුළුවන්. ප්‍රසවාසයක් දැක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට දැක් ගන්න පුළුවන් නම් ඒක අර දැකපු ආස්වාසයේම නැත්තම් නාම රූප පරිච්ඡේඥාණයම ඉදිරි පියවරක්. මේක විස්තර කරනකොට ඒ බුදුම ආචාර්යවරු මෙන්න මෙහෙම බගුවක් ලැහැත්ති කළා කියනවා ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක ගොරෝසු අවස්ථාවේදී දැකීම හරියට කැමරාවකින් ගත්ත නිශ්චල ඡායාවක් වගේ කියලා කියනවා. උපරිම හොඳටපත් වෙනකොට ඒකේ නිශ්චල ඡායාවක් දකිනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒකේ ආකාරය සටහන දැක්කයි කියලා. නමුත් ඒක ඇති වීගෙන එන හැටි දකින්න ඒක වීඩියෝ පිටියක් වෙන්න ඒ වීඩියෝ පිටිය බලනකොට ඒ තුනීතන ඉඳලා ගොරෝසු වීමේ සටහන විතරක් නෙවෙයි ආකාරات වෙනස් වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර සටහන ප්‍රමණක් දැක්කට වඩා ආකාරයත් එකම දකිනකොට විනිශ්චය බොහෝම විසදයි. හරිම සිව්. හරිම තියුණු. ඒක නිසා නිශ්චල ඡායාවකින් බලනවට වැඩිය අරමුණ ඒ දක්වා පැමිණිච්ච පතේ මාර්ගය දැකීම සටහන් සහ ආකාර දෙකම දැකීම කියන්න පුළුවන්. මෙන්න මේකට යොදන මානසිකාරයට පත මානසිකාරය කියලා කියනවා. එහෙම නැත්නම් ඒ පතමනසිකාරය තමයි සාමාන්‍යයෙන් ඔය යෝනිසමනසිකාරය කියන එකට අටුවාචාර්යන් වහන්සේලා දෙන අර්ථකථනය තමයි උපාය මනසිකාරේ පතමනසිකාරය. උපාය කියලා කියන්නේ ඇති වෙන හැටි. ඉතින් මේකට හොඳ නිදර්ශනයක් ලංකාවේදී මෙහෙත් හොඳයි ඉන්දස. මොකද හේතුව මේ ක්‍රිකට් ගැන මම කියන්න හදා. මේ රටවල් දෙකම ක්‍රිකට් වලට දක්ෂයි. සමහරට ඕස්ට්‍රේලියාව දෙනවා, මට ලංකාව දෙනවා. ඔකෙදී ඉස්සර හිටියේ කැච් එකක් හරි අවුට් එකක් හරි ගියාම එතන ඉන්න අම්පයස්ලා දෙන්න තමයි විනිශ්චය දෙන්නේ. අතර ප්‍රේක්ෂකව බලන් ඉන්නවා. අතර පැත්තෙම බලන්ලා ඒ විනිශ්චයකාරවරයා ලෙක්කම් පහරරි මේ නම් පහරරි විනිශ්චය දුන්නාට පස්සේ තරගේ පවතිනවා. නමුත් අර පරදින පැත්තේ ක්‍රීඩකයේ විනිශ්චයකාරට අභියෝග කරනවා. ඔයා බැලුවේ එක පැත්තකින් තව පැත්තකින් බැලුවොත් ඒක වෙන්න පුළුවන් අනිත් එක විනිශ්චයකාරවටත් තුර කොහොමනක්වත් පුද්ගලික කැමැත්ත තියෙනවා පර්සනල් බයස් එක තියෙනවා ඒ නිසා අභියෝග කරා. ඉතින් දිගටෝ ප්‍රධාන ක්‍රිකට් මණ්ඩලයට තෝරන්න බැරි නඩු වෙන්න පටන් ගත්තා. පස්සේ ලංකාවේ මාත්‍යෙත් තමයි තුන්වෙනි අම්පයර් කෙනෙක් යෝජනා කරේ. තර්ඩ් අම්පයර්. තර්ඩ් අම්පයර් කියලා කියන්නේ මුලින් ඉඳලා අග දක්වාම වැඩ කරන වීඩියෝ කැමරා එකක්. ඒක හතර පැත්තම බලන්න. ඉතින් එතකොට දැන් කරන්න තියෙන්නේ ඒ කැච් එකක් හරි අවුට් එකක් හරි ගියාම අභියෝගයක් ආවොත් වීඩියෝ ක්ලිප් එක දාලා බලපුවාම එතන දක්වාම යන වැඩපිළිවෙල දැකලා වෙච්ච සංසිද්ධිය විනිශ්චයකාරය දීපේක හෝ විනත්යක් බව දැනගත්තොත් කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. මොකද සටහන විතරක් නෙමෙයි දකින්නේ ඒ දක්වා පැමිණිච්ච ආකාරයේ දිගටම පේනවා. මෙන්න මේ විදිහට අවුට් එක ගියාට පස්සේ තීන්දුව දෙනවට වැඩිය ඒතර දක්වා පැමිණෙන මාර්ග හොයාගන්න පුළුවන් නම් ඒක තමයි උපාය මනස්කාරය කියන්නේ. ඒ තමයි පත මනස්කාරය කියන්නේ. ඒක මේ වගේ අභියෝග රාශියක් ඇවිල්ලා පිළිගන්නේ නැතුව නඩු එකතු වෙලා අවුල් වුණාට පස්සේ දක්ෂයෙක් විසින් කරන යෝජනාව. බුදුහාමුදුරුවෝ තොන්න ඔය ටික තමයි කරන්නේ. නිසා බුදුරජාණන් කියන ප්‍රශ්න ඇති වුණාට පස්සේ කෙස් පැලෙන තර්ක අරගෙන කොච්චර වාද කරත් බෑ ඇති වෙන තාක් ඇති වෙන ප්‍රශ්න බව දැනගෙන පහළ වෙන තාක් ලෝක පහළ වෙන්නේ දුක් බව දැනගෙන හොඳට එළඹ සිටි සීයෙන් හිටියොත් මේ දුක මේ කියන ගොරෝසු තත්ත්වයටපත් වෙන්නේ කොහොමද? ඒකේ පතේ මොකද්ද? ඒකේ උපාය මොකද්ද කියලා දැනගන්න පුළුවන් වුණොත් කවුරු දැනගත්තත් වැඩක් නැහැ Tamangeම දෙකෙන් දකින්න. එචි මේ භාවනාදී අපි කරන්නේ ආනාපානේ නැවත නැවත දෙන්න ඇරලා ඒක එච්චර ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා දැක ගන්නා සුළුව බලහන් ඉන්නකොට සියුම් තැන ඉඳලා ගොරෝසු තැන දක්වා දකින්න. නමුත් මේ දේ වෙනකොට ආස්වාස් ප්‍රසවාස දෙක සංසිඳෙනවා. ආස්වාස් ප්‍රසවාසයේ සටහන නිකම් කීයතකින් හරස් කීයතකින් කොටයක් කපන්න වගේ කියලා ඒක කො සටහනක් අපට පේනවා. එහෙම නැත්නම් මේ කොටේ කපන කීයතේ එක දැත්තක් නෙමෙයි දැති රාශියක් මැදි මැදි එහාට මෙහාට යනවා කියලා තේරෙනවා. එතන මේ ගැටෙනකොට කැපෙනවා විතරක් නෙවෙයි රත්තරණයක් තියෙනවා. කම්පන වගේකුත් තියෙනවා. චංචල වගේකුත් තියෙනවා. කීයති කුඩුත් විශ් වෙනවා. নানা ප්‍රකාර මේ සංසිද්ධිය පැතිකඩ තියෙනවා. අර සෑම පැතිකඩක්ම අවසාන ඵලයට විවිධාකාරයෙන් හේතු වෙන බව දැනගෙන එක සටහනක් නෙමෙයි තිබිය හැකි සියලු සටහන්. එක ආකාරයක් නෙමෙයි පැවතිය යුතු 11 ආකාරයෙම දැක ගන්නා සුළු ආනාපාන ක්‍රමයට අපි කියන්නේ ආනාපානට ප්‍රේම කරනවා කියන. ආනාපානට ආදර කරනවා කියන. එහෙම නැතුව මම දැන් ආනාපාන දැක්ක මම ආනාපාන සති භාවනා කළා ඉවරයි දැන් බුද්ධ අනුස්සතිය කරන්න. ඊගාට හෙට මෛත්‍රී කරන්න. ඊගාට දවසේ අසුභය කරන්න. ඊගාට දවසේ දෙතිස් කුණපේ කරන්න ඕන කියලා ලයිස්ට්ුවක් කියනවා. කෝකද වැඩ කරන්නේ කෝකද මේ උපායමනස්කාරය වැඩ කරන්නේ කෝකද පතමනස්කාරය කියලා අහුවොත් ඉතින් උඩින් බලනවා ඒව මොනවක්වත් දන්නේ නැහැ මම අම්මා තාත්තට කෙරුවට වැඩිය භාවනා කරලා තියෙනවා කියලා කියනවා. ලයිස්තු ගොඩක් කියනවා කිසිම තැනක බැසගන්නමක් නැහැ. හැම තැනම ලිංහාරණ මිනිහා කවදාකවත් උල්පතට බහින්නේ නැහැ. ලිඳ හාරනකොට හරි ලේසි මුල හරි. නමුත් ඒක හොඳම වෙලේ තමයි සීරාව තියෙන තැනක් බලාගෙන අඩියට යනකම්ම කාගෙන යන්න ඕනේ. ඔය වන්නපත ජාතිකේ කතාව අහලා තියෙනවා. ඒ වුණත් ඒ තන පඳුරක් තියෙන තැන දැකලා ඒ දක්ෂයා කියන මෙතන හරපන් කියලා. ඉතින් ඒ ගල් ප්‍රහත්වේ ඉන්න මිනිස්සු කියනවා දැන් හොඳටම මත්දහනේ වතුර නැහැ. දැන් වේලිලා ඉන්න වෙලාවේ දැන් මේක හරන්න ගියොත් තව වෙහෙස වෙනවා. ඒක නිසා මේක ප්‍රයත්නයක් නෑ. හොඳ නැති ප්‍රයත්නයක් කාන්තාරේ වතුර නැහැ කියලා. උන් ගල් සාත්තු අයිති නායකයා කියනවා නෑ හරපන් කියලා. ඉතින් හාරලා හාරලා ගොඩ ඇවිල්ලා කියන වතුර නෑ බොරුව කරලා වැඩක් නෑ. ඇයි කියලා අහනම් ගලක් පෑනවා. ඉතින් හරිය බිමට බැලලා ගලට කන තියලා කියනවා ගල යට තියෙන වතුර බින්දපන්. එත්තකම්ම මුළු ගල් සාත්තුවම අර ගල් සාත්තුකාරයට මේ මිනිස්සුන්ගෙන් පරයන්ගෙන් වගේ වැඩ ගන්නවා කියලා බැන බැනි. නව ගල බින්දලා වතුර ආපු දවසේ තමයි තේරෙන්නේ ඒ ගල ළඟටම ගිහිල්ලා නැතර වුණත් මුළු ගල් සාත්තුවම වතුර නැතුව මැරිලා යනවා. ඒක බින්දිනකන් වතුර හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ මේ ආනාපානේ තුනී කරන තුනී කරන තුනී කරන යනකොට අර බිඳලා බිඳලා අන්තිම ගලා වුණා වගේ බොහෝ දෙනෙක් හති වැටෙනවා. කායික වීර්යික චෛතසික වීර්ය නැතුව ඉතින් ආනාපානේ දැන් සංසිඳුණා දැන් වැඩක් නැහැ කියලා නතර වෙනවා. එහෙම කරන්නේ නැතුව මේක බිඳගෙන යන්න නම් මේ ලොකු සද්දාවක් ලොකු වීර්යයක් ලොකු සතියක් අවශ්‍ය වෙනවා. එහම අවශ්‍ය වෙලා ගිහිල්ලා යම් දවසක ඉතාමත්ම තුනී ආශ්වාසයේ හටගන්ම දැක්කොත් ඒ යෝගාවචරයට කිසිම පැකිලීමකින් තොරව ඒ වගේම ආශ්වාසයේ තුනී වෙන පැත්ත ඒ වගේම ප්‍රශ්වාසයේ තුනී වෙන පැත්ත අනිවාර්යයෙන්ම දැක ගන්න හම්බෙනවා. ඒ දැක ගන්නකොට පේන්නේ කොහොමද? එක ආශ්වාසික තුනී වීමක් එක ප්‍රශ්වාසික තුනී වීමක් වශයෙන් නෙවෙයි මුළු හුස්ම රැල්ලම දිගින් දිගට දිගින් දිගට ගෙවි ගෙවි ගෙවි ගෙවි තුනී වෙලා යනවා. අන්නේ තුනී වේගන එනකොට තමයි අපි මේ අන්ත දෙක අතරලා මැදමාවට පිවිසෙන්නේ. මේ පිවිසෙනකොටම මම අර කලින් කිව්වා වගේ සක්කාය දිට්ඨිය හෙල්ලුම් කරනවා. මම මාගේ ගතිය හෙල්ලුම් කරනවා. රුචි අරුචිකම් හෙල්ලුම් කරනවා. ඉතින් එතකොට අපි යෝනිසමංසිකාරට මේ මේ කැමැත්ත දෙනවද මනසකාරය යොදවනවද එහෙනම් මේ සක්කාය දිට්ඨිය දෙන ලනු කනවද කියලා බැලුවොත් කිසිම කිසි කෙනෙක් මේ ජීවිතයේ ඒ සක්කාය දිට්ඨිය දෙන ලනුව නොකහනම් එකවරම යෝනිස මනසකාරට යෙදෙන්නේ ඒක කිසි කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි සංසාරේ හැටි. ඉතින් ඒක නිසා සරුවචනන්සේ දේශනා කළා තියෙනවා ද්වේමේ භික්ඛවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත් යෝනිසෝ මනස්කාරෝ කියලා. මහන්නේ මේ යම් කිසි කෙනෙකුට හරිදී. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය උපදින්න නම් මගේ සර්වඥතා ඥාණයට වෙන කාරණා දෙකක් අත්‍යවශ්‍යයි. එකක් තමයි අනුන් කියන දෙයක් අහන්න ඕන. පරතෝ ഘോഷේ. කවදාකවත් පුද්ගලයෙකුට Taman වශයෙන් කල්පනා කරලා කළ යුතු හරි බවත මැදමාවත කද්දාකත්ම කල්පනා වෙන්නේ ඒක පරම සත්‍යයක් ලෝකේ. කල්පනාවනේ එකම යුග පුරුෂයාට තමයි සර්වඥ වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ තීරිසල අනන්ත ප්‍රමාණ උදూరు දැකලා දැකලා දැකලා දැකලා ඒ සැක උපදවන්න ඇති. මේ අවස්ථාවේදී ස්වයම්භූව පහළ වෙනවා. මේ ආනාපානෙ ගෙවෙනකොට එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ කියලා. ඉතින් එහෙම තිබිලා ඒක දැන් අපිට කොච්චර කිව්වත් අපි අහලා තිබුණත් එතෙන්ට යනකොට සහලවනවා. එතෙන්ට යනකොට බය වෙනවා. එතෙන්ට යනකොට ඒකාකාර වෙනවා. එතෙන්ට යනකොට නිදිමත වෙනවා. එතෙන්ට යනකොට මහා කම්මැලි කරනවා. තනි වුණා වගේ දැනෙනවා. බය වුණා වගේ දැනෙනවා. පාළු වුණා වගේ දැනෙනවා. නමුත් මේ ලකුණු ඔක්කොම ස්වභාවක ලෝකේ නම් කාලකන්ණි ලකුණු බව හැබෑව. නමුත් මේ මධ්‍යම ප්‍රතිපදාවේ මකර තොරණ බව දන්නවනම් යෝගාවචර ඉතාම සතුටින් මේක බාර ගන්න. බාර ගන්නකොට අර ආස්වාසේ සහ ප්‍රස්වාසේ තිබුණ පෞද්ගලික ස්වභාවලක් මේ සඨාන්ස ආකාර සියල්ලම පොදු ලකුණක් වඩපත් වෙනවා. මේක විස්තර කරන්නේ ආස්වාස ප්‍රස්වාසය පටන් ගන්නකොට ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ සහ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ අභ්‍යාසයක් විදිහට කරන්න කියනවා. කැකි තරම් දුරට පෞද්ගල ලක්ෂණ බලන්න කියන බලන බලන බලන ඉන්නකොට මේ තුනී පැත්ත දකින්න දකින්න හට ගන්න පැත්ත සහ ගෙවෙන පැත්ත දකින්න දකින්න මේ දෙකේ තියෙන විෂමතාව වෙනුවට දෙකටම පොදු සමතා පේනකොට පේන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක නැති වුණා වගේ. නමුත් ආස්වාස ප්‍රස්වාස දෙක නැති වුණා නම් මැරෙන්න ඕන. මැරෙලා නැහැ. ඒක යෝගාවචර දන්නවා. නමුත් යෝගාවචර හොඳටම දැනුමක් ඇති කරනවා හිත. නැත්නම් වංචනික ධර්ම කියන්නේ ආශ්‍රස් ප්‍රසස්සේ හිතයි. නෝ හිතින් බෑනේ හිතනනම් මේ යෝගාවචරයට ඔක්සිජන් නැතිකම නිසා රෝග වෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා මතක් කරනවා ඒ ආශ්‍රස් ප්‍රසස්සේ හිතනනම් හිතින්නේ වතුරයට ගියොත් මැරුණොත් චතුත්ථ ධානයට ගියොත් එහෙම නැත්නම් නේව සංඥා මේ සංඥා වේදෙත් නිරෝධයට ගියොත් එහෙම නැත්නම් බෞද්ධ බැේ ඉන්න පුංචි කලලෙ වෙන්න ඕනේ. ඒ එකකවත් නැතුව නැති වෙලා නැහැ. මේක වංචනික ධර්මයක් කියලා. නැති උනේ නැහැ හැංගුණා. මම මේක දිහා බලන්න ඕනේ කියලා තුනී වෙදිත් බලන ඉන්නකොට වෙන්නේ මොකද්ද? ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ තිබුණ පෞද්ගලික ලක්ෂණ වෙන් වෙලා, හැලිලා, එනතේවා විනිවිදලා දෙකටම පොදු පොදු ලක්ෂණයට පත් වෙනවා. මේ පොදු ලක්ෂණය සමහරකට වෙන්නේ ආලෝකයක් වගේ. සමහරකට වෙන්නේ කම්පනයක් වගේ. සමහරකට වෙන්නේ චලනයක් වගේ. සමහරකට මේක සද්දයක් විදිහටත් එන්න ඉඩ තියෙනවා. සමහරකට මේක සහැල්ලු ගතියක් විදිහට එන්න ඉඩ තියෙනවා. එක දවසකට එන එක අනිත් එක වෙන්නේ නැහැ. නමුත් මේ බවට එනකොට ඉබේම හිත අන්දමන්ද කරනවා. මම මේ ආනාපානෙද ඉන්නේ මොකද මේ වෙලා තියෙන්නේ කියලා. නමුත් දැනගෙන ගියොත් යෝනිසමනසිකාර කියන්නේ මේකයි, ආයෝනිසමනසිකාර කියන්නේ මේකයි, සක්කාය දිට්ඨිය හෙල්ලෙන නිසයි මේ කලබල වෙන්නේ කියලා දැනගෙන ගියොත් ඒක බොහෝම ලස්සනට මූණ දීලා කරා යන්න පුළුවන්. එතන යනකොට මම එදත් කියන්න උත්සාහ කරේ මේ ආස්වාස ප්‍රස්වාස දෙක අතර පවතින පොදු ලක්ෂණය විතරක් නෙවෙයි මේ සියලු කාරණාවල පොදු ලක්ෂණයට බහැලයි තියෙන්නේ මේ. වෙන විදියකට කියනවා නම් සද්දයක් ඇහෙනවයි කියන්නේ තුදු කම්පනයක් චංචලයක් තමයි. වේදනාවක් කියන්නේ කම්පනයක් චංචලයක් තමයි. සමහරලාට දැනගන්නේ හිතවිල්ලක් කියන්නේ චලනයක් කම්පනයක් තමයි. ඉතින් ඒකෝට තමයි සැක පහළ වෙනවා දැන් මගේ හිතේ තියෙන ආනාපාන නැත්තම් මම හිතවිලි මට බහුල වෙලාද නැති සද්ද ඇහෙන්න පටන් ගන්නවාද වේදනාව දැනෙන්න පටන් ගන්නවාද කියලා කාරණා දෙකක් වෙනවා එකක් තමයි අර පොදු ලක්ෂණයට හිත ගියාම තෝරගන්න බැරුව යනවා මේ ආනාපානද බාහිර අරමුණද කියලා. දෙක සතිය දිනු වුණාම ඊටාත්ම සියුම් දෙපවා තීව්‍රව පේන්න පටන් ගන්නවා. හොඳට සුසර කරන ලද වීණාවකට පොඩ්ඩක් තට්ටු කරපුවා මුළු වීණාවම දිතරුම් දෙන්නා වගේ. ගිගුම් දෙන්නා වගේ මෙන්න මෙතනදී යෝගාවචරයා මේ කියන අපහසුතා රාශියක් දකිනවා. කෙසේ නමුත් වෙන්නේ මොකද්ද? අර ගොරෝසුට තිබුණු දේ ක්‍රමයෙන් සියුම් වේගන සියුම් වේගන සියුම් වේගන සියලු දේ හට ගන්න පුළුවන් මූල ශක්ති ස්වභාවයට නැත්නම් හිතේ ඇතුළි මේ ආවරවලට ඇතුල් තලයට හිත හිමීට හිමීට හිමීට හිමීට කාරණා අනේකයි මෙතෙක් කළා හිත තිබුණේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විෂය ඇහැකන දිවනාසය විෂය ව්‍යාපෘත වෙච්ච ඉන්ද්‍රිය ගෝචර තත්ත්වේ දැන් අර ඉන්ද්‍රිය ගෝචර తත්වය අපි රූප පේන්නේ නැති, රූප බලන්නේ නැති, ශබ්ද නැති, ගන්ධ රස නැති තැනක ඉඳලා ආනාපානයේ ගොරොසු තැන පටන් අරගෙන හට ගන්නා වූ සියුම් පැත්ත දිහා බලාන බලාන බලාන යනකොට සතිය සමාධිය දියුණු වෙනකොට දියුණු වෙනකොට හිතත් ඉබ්බා නිකන් කට්ට ඇතුළට අඬු වැදගත්තා වගේ ඇතුළට ඇතුළට ඇතුළට සුගුණ වෙනවා. මේ ගොනු වීම තමයි ඉස්ලාම ඒ යෝගාවචරය කායानुපස්සනාවේදී පස්සම්බයං කාය සංඛාරං අස්සසි සාමිති සික්කති කියලා ආස්වාස ප්‍රස්වාස කාය සංසිද්ධුමේ සංසිද්ධුමේ හුස්ම ගන්නකොට හිතත් සංසිඳනවා කයත් සංසිඳනවා අනපාන සංසිඳනවා මේක මධ්‍යම ප්‍රතිපදාව බව දැනගෙන මේක යෝනිසෝ මනසිකාරය බව දැනගෙන යන්න පටන් අරගත්තොත් යෝගාවචරය ඉස්ලාම වතාවට මමයා නැතුව සක්කාය දිට්ඨිය නැතුව, චේතනා නැතුව, මෙහෙවීමක් නැතුව, කැමැත්තකින් තොරව ඉබේ කරන වැඩපිළිවෙලකට විවුර්ත වෙයි. මේක සාමාන්‍යයෙන් පේන්නේ පාලනයකින් ගිලින එකක් වගේ. මෙතෙක් වෙලා පාලනයක් කරලා තිබුණ දේ පාලනෙන් ගිලිනවා වගේ. ඇත්තටම වෙන්නේ මොකද්ද? සංසාරේ පුරාවට ගෙනාවර මම මාගේ කියාගන්න මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියාගන්න අදී හීන් නූලෙන් එහෙම නැත්නම් වක්ක ක්‍රමයට අයින් වෙන්න ඇරලා කෙරෙන භාවනාවට ඉඩ දෙන එකයි. ඒත් යෝගාවචරයට විශ්වාසයක් වෙන්නේ නැහැ මම ආනාපානෙද ඉන්නේ නැද්ද කියලා. මොකද ආනාපාන හොඳටම තුනී වෙලා හැපිච්ච තැන ආනාපානේ හැපෙන තැන ඒ තුනී වෙලා උදරේ පිම්බීම හැකිලිම කරන කෙනාට ඒ හැපෙන තැන තුනී වෙලා. නමුත් ඒ යෝගාවචරයට කනවැල අල්ල ගන්න පුළුවන් තමන්ගේ සතිය කැඩලා නැති බව දැනගැනීමයි. ඒකත් එක විදිහක යෝනිසමංස්කාරය. ඒ වගේම සමාධිය කැඩිලත් නැති බව තේරුම් ගත්තොත්. ඒ වගේම දැන් ඔච්චර කල් සංසාරයකට ගමන් කරපු මමයා නැති බව. ඉතාමත් ප්‍රසියුම දැනගත් දැනගැනීම බයට කාරණාවක් වෙන්නේ නැතුව සතුට කාරණාවක් කරගත්තොත් යෝගාවචර තියෙන සංසාරේ මෙතෙක් කල නොගියදී ආවට ගඟ දිගේ ඉහළට පටිශෝත ගාමි ගමනක් යනවා. ඉතින් මේක ඇත්තටම විප්ලවීයයි. ඇත්තටම මේක රැඩිකල් වැඩපිළිවෙලක් තියෙනවා. මේක ඒකයි සරුවචනංශ මේකට යෝනිසුමංසකාරය කියලා කියන්නේ. අන්නේ යෝනිසුමංසකාරට ගියොත් මේ සිද්ධියක හැමාරේ. සිද්ධිය ගෙවා දමන තැන නැත්තම් භංගේ නැත්තම් ක්ෂය නැත්තම් වය දැක ගන්න පුරුදු වෙනවා ඉස්සෙල්ලා මේක එනකොට හීන් දඩි දානවා වමනට යන්න එනවා බය වෙනවා සාහලවනවා নানা ආකාර දේවල් දහස්වර පුරුදු කරොත් මේක හරහා ගියොත් Tamanට තේරෙයි සංසාරේ ඉස්සලනම් වතාවට Tamanට කියන්න දන්නේ නැති සංසාරේ කල්ලාතු මේක විඳලා තියෙනවද කියලා. නමුත් වචනෙට කියනවා ඉස්සලනම් වතාවට තේරෙනවා විවේකජං පීතිසුඛං කියන එක. විවිච්චේව කාමේ විවිච්චේව අක්ෂරලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියලා සර්වචන්සේ සඳහන් කරන ප්‍රථම ධානයේ රසය මෙතන ධානයක් නෑ වෙන්න පුළුවන්. මොකද මේ විපස්සනාවෙන් යන්නේ. නමුත් ඉස්සලාම තියෙනවා විවිච්ඡේව කාමීහි. දසන කාමී නෑ ඊතන. එහින් රූප බැලීමේ ආශාව කහරතු නිල් ආදී දැකීම සටහන් ආකාර දැකීමක් නෑ ඊතන. කණෙන් සද්ද ඇහිීමේ ශවන කාමිකුත් නෑ. ගඳ බැලීම රස බැලීමකුත් නෑ. පහසක් තියා ආනාපානවත් වැටෙන්නේ. හිතවිලි තියා තමන්ගේ සක්කාය දිට්ඨියවත් නැහැ. නමුත් එතන ඊටාත්ම මිහිරි පුංචි ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒකට කියනවා තරුණ ප්‍රීතිය කියලා. ඒ තරුණ ප්‍රීතිය පහළ වෙච්චාම යෝගාවචරය ඉස්සල්ලාම තර තේරුම් ගන්නවා ආමිෂ ප්‍රීතිය සහ නිර්ආමිෂ ප්‍රීතිය කියලා දෙකක් තියෙන බව. මේ ලෝකයේ ලෝකායත විෂයන් වල අපි දුවන්නේම ආමිෂ ප්‍රීතියට. ඇහැට රූප පෙන්නලා, කනට ශබ්ද අස්සවලා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කායට පහස සහ හිතවිලි දෙන්න. බලන්න අපි අවුරුදු 200ක් දැන් මේ විද්‍යාව කියන විකාරෙත් එක්ක මේ කියන යටිතල පහසුකම් කියන පිස්සුවත් එක්ක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේක පිනවල පිනවල පිනවල ලෝකෙන් ඉන්න 10න් එකෙක් පිස්සෙක් වෙන තරමට දිනු වෙලා ඉන්නවා. ওই දිනුවේ සම්මත හැම රටකම වැඩියෙන්ම දිනු වෙන්නේ පිස්සන් කොටුවල පිස්සු ආටුවල තියෙන පිස්සු ඇඳවල් ගන්න කියලා හොයාගෙන තියෙනවා. දිනු වෙන්න වෙන්න වෙන්න මිනිස්සු මේ හිතිය තන කොහෙද යන්නේ කොහෙද දන්නේ නැතුව නන්නත්තර වෙනවා. මොකද ඇතුළට නෙමෙයි ගමන් කරන්නේ. මේ ආංශ ප්‍රීතිය බාහිරයටයි දුවන්නේ. බුදුහාමුදුරුවෝ මේ පෙන්වන යෝනිසමනසිකාරයෙන් එහෙම නැත්නම් මේ පෙන්න පතමනසිකාරයෙන් පෙන්වන්නේ මේ වලට ඇතුළට හරව ගන්න හැටි. ඇතුළට හරවනකොට ඇතුලේ තියෙන ප්‍රීතියට අවශ්‍ය කරන උසියලුම දේ ඒක මේ එනකන් බලාගෙන ඉන්නේ. නමුත් අපි දන්නේ අපි හිතන්නේ ප්‍රීතිය තියෙන ලස්සන රූපවල ලස්සන ශබ්දවල ගන්ධේ රහසේ පහසේ. ඒ නිසා මේ විවේකජෝ පීචිසකෝ හොයන්න අපි යන්නේ කානිවල් එකට. ගොඩක් රූප පෙන්නනවා. ගොඩාක් ශබ්ද තියෙනවා. ගන්ධ රස පහස තියෙනවා. ඉතින් අපි හිතන්නේ දරුවන් හරි කමන්නේ කැරොල් පෙන්වන්න ඕනේ. සම්මේ සම්භාෂණ පෙන්වන්න ඕනේ. කානිවල් පෙන්වන්න ඕනේ සැපවත් කට්ටිය කියලා. බුදුජානනාංශයේ වෙන මේ ආර්ය වාසය ආර්ය සුඛය ආර්ය යෝ මේ සැපේ තියෙන්නේ මේ සියලු විකාරයන්ගෙන් වෙන් වෙච්ච ඇතුළට බහගැනීම. ඉතින් ඒකවත් බුද්ධ විඳ ගන්න බැරුව මැරුණොත් ජීවිතේක ඉතින් ඒකට කියන්න තියෙන්නේ සෝරි කියලා තමයි. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. මෙච්චර manussාත්ම භාවයක් ලැබලා මෙච්චර ඡන සම්පත්තියකුත් ලැබලා අර තීසනුන් වගේ බාහිරයේම පිරිමැද පිරිමැද ඉඳලා අඩුවානේ ඇතුළත මේ ලැබෙන ධානා සුඛයක් හෝ එනතම මේ විපස්සනාවෙන් ලැබෙන නිරාමිෂ සුඛයක් විඳ ගන්න බැරි නම් ඒ මනුස්සයාට ඇස් දෙකක් නැහැ එක ස්පොට්ටික් වගේ තමයි කියන්නේ. එක ස්පොට් එකට පේනවා ගැඹුර පේන්නේ. 3D කවදාකවත් බලන්න හම්බෙන්නේ නැහැ. එක ස්පෙක්ටරේ 3D බලන්න බෑ. 3D බලන්න ඇස් දෙකක් තියෙනවා. ඉතින් අපි බුදුරජාණන්ස අපිට කරන්න හදන්නේ උන්වහන්සේට ඇස් පහක් තියෙනවා. උන්වහන්සේ ප්‍රාණ හදන්නේ මේ එක ස්පොට් එකට විතරයි ආගමක් ධර්මයක් තියෙනවා කියලා පේන්නේ. සම්පූර්ණ පොට්ට අර මොනක්වත් පේන්නේ. එහෙම තියෙන මනසට ඇස් දෙක අරලා දුන්නාට පස්සේ පේනවා ආමිෂ ප්‍රීතිය සහ නිර්ආමිෂ ප්‍රීතිය කියලා. ප්‍රීතිය ගැඹුරු මට්ටම් දෙකක් තියෙනවා. ඒකේ ලෝකේ අඹාගෙන යන්නේ මේ විද්‍යාව අඹාගෙන යන්නේ මේ තොරතුරු තාක්ෂණය මේ යටිතල පහසුකම් අඹාගෙන යන්නේ මේ ලෝකේ රවුම් කරන්න. ඕක උපමට්ටම් කරලා සැප විඳින්න. නමුත් සහවචනාංශය කියනවා ඒ ඔක්කොගෙම වෙන්නේ මොකද්ද? අර මිනිගුව පස්සේ යන මුවා වගේ දුවල දුවල හති වැටලා මැරෙන එක. ඒ වෙනට ඇතුළට ගිහිල්ලා මේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳවලා ඒකට බය නැතුව කලබල වෙන්නේ නැතුව මේක මධ්‍යම ප්‍රතිපදාවේ මේක යෝනිසෝ මනස්කාරයේ මේක සතියය මේක අප්‍රමාදය කියලා දැනගෙන ගියොත් අනේ එතෙන්ට ගියාට පස්සේ තියෙනවා විවේකයේ හට ගන්නා වූ ප්‍රීති සුඛය. මේ ප්‍රීති සුඛය හටගත්තාම ඒකේ තියෙනවා ආමිෂ සුඛයට වඩා බොහොම මේ නොමිලේ හම්බෙන ලද්ධා මුදා නිබ්බුතින් බුද්ධමාන කියලා ඔය කර්ණමේ රතන සූත්‍රය කියන්නේ නොමිලේ ලැබෙනා වූ මේ විශාල සැප විඳ ගන්න පුළුවන්. නමුත් මේ ටික දක්කනම් ගොඩක් මේ අත්තු බණ අහලක් තියෙනවා. එහෙම නැත්නම් යම් කිසි ප්‍රමාණයක දැනුමක් ඇතයි කියලා මම උපකල්පනය කරනවා පොඩක් ඉස්සරහට ගෙනියන්න. ඒ මොකද මේ කියන ධ්‍යාන සැපේ ලැබුවට පස්සේ එහෙම නැත්නම් ඔය ආනාපාන සති සූත්‍රයේ කියන විදිහට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියවට පස්සේ පීති පරිසංවේදී අස්ස සිස්සාමිති සිංගති පීති පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති සුඛ පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සුඛ පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති කියලා විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය දැනෙනවා. ඉතින් ඊගා ප්‍රශ්න තමයි මේ කියන ආශ්‍රව ධර්මය අර කාම ආශාවකින් වෙන්වීම නිසා යම් ප්‍රමාණයකට දුර්වල වුණාට මේ පහළ වෙන ප්‍රීති සුඛයට ආසා කළොත් එතනත් ආසව පටකනවා. ඒ තමයි එතන තියෙන කොක්ක. ඉතින් යෝනිසෝමනසිකාරය මෙතෙන්ට ඇවිල්ලා වැඩ නතර කරලා බෑ. සතිය මෙතෙන්ට ඇවිල්ලා වැඩ නතර කරන්නත් බෑ. අප්‍රමාදයේ මෙතෙන්ට ඇවිල්ලා වැඩ නතර කරන්නත් බෑ. මේ පහළ වෙන විවේකජෝ ප්‍රීති සුඛයේ තියෙන මන වඩන ස්වરૂපය ආලවඩන ස්වරූපේ දැකගෙන මේකටත් කැමැත්තක් පහළ වුණොත් ඒ යෝගාවචරයට පෙර නොවිච්ච ආශ්‍රව ධර්ම වගේක් වැඩෙන්න පටන් ගන්නවා. ඒක පැහැදිලිව කියනවනේ පෙර නොතිබිච්ච ආශ්‍රව ධර්ම වගේක් වැඩෙන්න පටන් ගන්නවා. ඒ මොකද්ද? මේ භාවනා වැඩමුළුවට මෙච්චර ගාණක් ආවා මට විතරයි ප්‍රථම ධානය ලැබුණේ අනික් කට්ටියට නෑ කියලා. මම ඒ නිසා උතුම් නොලැබිච්ච කට්ටිය පහක් කියලා අත්ුක්කංශන පරවම්බන පහළ වෙනවා. මාන්නයක් පහළ වෙනවා. ඒ වගේම අර පහළ වෙච්ච ප්‍රීතිය සුඛයට තණ්හාවක් පහළ වෙනවා. ඊට පස්සේ දෘෂ්ටියක් පහළ කරගන්නවා. මේ මම මට තමයි නියම දෘෂ්ටිය තියෙන අනික් කට්ටිය කොච්චර වේදම් කරත් කොච්චර කෙරුවකත් ඒ කට්ටියගේ දෘෂ්ටිය හොඳ නැහැ. සා මට විතරයි මේ ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයේ පහළ වුණේ කියලා. ඒ හරියෑම තුල ආය සක්ක මේ ආසව ධර්ම ඇවිල්ලා කාමාසව නෙවෙයි එතන භවාසව වශයෙන්. ඉසල කොක්කද හුවේ කාමාසව. දැන් භවාසව වශයෙන් මමත් වැදගත් කෙනෙක් කියලා භාවයකටපත් වෙනවා. මම ප්‍රථම ධානලාභී මම සමාධිලාභී මට දැන් සතිය තියෙනවා කියලා එතනත් ආසව එන්නේ ඉඳී. ඒ වුණාට එතන තියෙන මේ ආසව දැනගන්න එක අර කාමච්ඡන්දයේදී ඇතිවෙන ආසව දැනගන්නට වැඩිය අමාරුයි. ඒ නිසා බලනකොට යෝගාවචරය මේ දුක නැති කරන්න කියලා භාවනා කරන්න ඇවිල්ලා දුක වඩාගෙනයි කියන්නේ. තිබුණට වැඩිය අමාරු තත්යකටපත් වෙලා තියෙනවා. මේක සරුවචන් වහන්සේගේ දෝෂයක් වෙනවා කල්ලාතු කියලා තිබෙනවා. ඒ නිසා සරුවචන්සේ බණ කියනකොට හැම තැනදීම සටහන් කරලා තියෙනවා දන් නොදෙන කෙනත් එක්ක දන් දෙන කෙනා උතුම්. අනිත් අය දෙන්නේ නැහැ කට ඔකරකම් කරනවා. මම විතරයි දන් දෙන්නේ කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒකෙන් තණ්හා ඇති කරනවා නම් ඒකෙන් මාන ඇති කරනවා නම් ඒකේ දෘෂ්ටි ඇති කරනවා නම් ඒ දාණයට තුච්ච දානයක් කියලා කියලා කියනවා. ඒ දානේ උත්කෘෂ්ඨ වෙන්න නම් මේ දානේ දෙන මටත් ලබන්නා වූ කෙනාටත් මේ දානේ අහන දකින සෑම කෙනාටම කුසල් සිද්ධ වේවා නිවන් ලැබේවා කියලා දන් දෙනවා නම් ඒකට කියනවා පාරමිතා ශීර්ෂයෙන් දන් දෙනවා කියලා. නිසා දන් දුන්නට මේ යෝනිසෝමනසිකාරය නැත්තම් මේ විදිහේ මැදමවත දන්නේ නැත්තම් දානේ දීමෙන් පින්පව් දෙකටම දොර ඇරෙනවා. මේක කියන්න හොඳ නෑ උදේවරුවට මොකද දාන දෙන කට්ටිය දෙන්නේ නැතුව මේ හැන්දකට ඒ වගේ මේ දාන දෙන කට්ටියට කියන්න යන්නේ නැහැ භාවනා කරන අයට විතරයි කියන්නේ. ඒක නිසා අටුවාචාරින් වංශලා කියලා තියෙනවා දාන කතාව ලස්සනයි. දාන කතාව හරියට ඇතෙක් වගේ සරසන්න පුළුවන් කියලා තියෙනවා. ඇතාගේ සරසන්න හොඳට ඉඩ පාඩුකම් තියෙනවා. ඇත්තටයක් ඇඳලා හොඬ වලට සරසලා ලයිට් ලයින්චුවක් ගෙනියලා ලයිට් දාලා ඊට පස්සේ උඩ සෙමර වලින් ගැට ගහගෙන নানা ප්‍රකාර දේවල් කරදෑ. ඒ වගේම කියනවා දානේ හරිම ලස්සනයි කියලා. නමුත් දාන කතාවේ ඉඳලා සීල කතාවට නංවනකොට දානේ ආධිනව පෙන්වන්න ඕනේ. ඊට පස්සේ සීලයේ තියෙන ආනිසංශ පෙන්වන්න ඕනේ දානෙට වැඩිය අධි කුසලයක් කරගන්න පුළුවන් කියලා සීල කුසලය. ඒක පෙන්වන්නේ අටුවාචාර්ය වහන්සලා කියනවා ලස්සනට සරසලා අලියාගේ හොඬේ කපලා දැම්මා වගේ කියලා කියනවා දාන කතාව. නිසා දන් දීලා ලස්සන කතා කළේ යත්තන කියන්න ඕනේ මේ විදිහට දානේ කන්දක් වෙනවට වැඩිය එක චිත්තක්ෂණයක් සිල් රකින්න එක හොඳයි. දානදි කරන්නේ කලියුත් කිරීමෙන් කරන කුසලය සීලෙදි කරන්නේ නොකලියුත් නොකිරීමෙන් කරන කුසලය. හැම වෙලාවෙම සරුවත්යන්ාංශේ මේ නොකලියුත් නොකිරීම තමයි ශ්‍රේෂ්ඨ කළ කතා කරලා තියෙන සබ්බපාපස්සා කරණම් කියන ගාථාවේ. පින් කරන්න නෙවෙයි මේ ශාසනය තියෙන්නේ පවු නොකර සිටීමටයි. නමුත් මේ පින් කිරීමේ ප්‍රයත්නේ දෙන්නේ පවු කිරීමෙන් හිත රවට්ටලා අයින් කරගන්නයි. ඒකට දාන කතාව දෙනවා. ඊට පස්සේ දාන කතාව තේරුම් ගත්තට පස්සේ සීල කතාවෙන් කියනවා පවු නොකර සිටීම තමයි අපිට කරන්න පුළුවන් උත්තරම සත්පුරුෂදී. නමුත් දන් දෙනවට වැඩිය සිල් රකින්න කෙනා සිල් රකින්නකොට ඉස්සර දුස්සීල වෙනදා සිල් රකින්නකොට අර වගේම මාන්නයක් ඇති කරගන්නවා මරගොන්නන් දන් දුන්නාට සිල්වතුන්ට දෙන්නෙත් නෑ සිල්වත් ඉඳගෙන දෙන්නෙත් නෑ මම නම් දන් දෙන්නේ සිල්වතුන්ඩයි මම නම් දන් දෙන්නේ සිල් සිල්වත්ව ඉඳගෙනයි කියලා අර සාමාන්‍ය දන් දෙන එකන පහත් කරලා සීලවන්තය උසස් කරලා තමයි හිතාගන්න ඉඩ තියෙනවා මෙතන ඒ දාන කුසල වැඩි සීල කුසලයේ කෙරේ තමන්ට ලැබෙන එක කෙරේ තණ්හාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකේ මාන්නයක් ඇති වෙනවා මම හිතට වැඩි සීලවන්තයි කියලා. දෘෂ්ටිගත වෙනවා. ඒ නිසා ඒ දානෙදි වගේම සීලයක් රැකලා සිල් ලකින මම උතුම් සිල් නොරකින්නත් කතිය පහතයි කියලා. යම් කිසි කෙනෙකුට කල්පනා මාත්‍රයක් පහළ වුණා නම් ඒක අනිවාර්යයෙන් මධ්‍යම ප්‍රතිපදාවට කැරලා. ඒක අනිවාර්යයෙන් මධ්‍යම ප්‍රතිපදාව තුච්ච කරනවා. ඒ නිසා සිල් රකින්න ඕනේ කාටවත් නොදැනෙන්න නොඅඟවා. එතකොට තමයි අපිට මේක ටිකක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතන හැම කුසලයක්ම සාර්ථක වෙනකොට ඒකේ ආශ්‍රව ධර්මයට රිංගන්න කොනක් යනවා. ඒක එන්නේ මම උසස් අනුන් පහක් කියන අත්ත්ුක්කංශන පරවම්බන දෙක. මේක ඉතාමත්ම ලස්සන සිටියමක් ධර්ම මාලාවක් සර්වත්‍යංශේ සත්පුරුෂ සූත්‍රය දේශනා කරනවා. ඒකත් තියෙන මජ්ක්‍ධිම නිකායේ කියවලා බලන්න මේ විදිහට වෙනද නැති සීලයක් රැකලා ඒ සීලය මම වෙනදට වැඩිය රකින්න නිසා මම දැන් උසස් 95ක් කියලා සලකන සීලවන්තයර සරුවත්ඥාන්සේ කට පුරා අසපුරුෂයි කියලා දෝදනා කරලා තියෙනවා. ඒ මොකද එයා ඒ සීලය හරියම නිසා ඇතිවෙච්ච මේ තණ්හාව අඳුනගෙන නැහැ. දෘෂ්ටි අඳුනගෙන නැහැ. මාන්නේ හඳුනගෙන නැහැ. ඒ නිසා මේ පුද්ගලයා කටමැත දොඩවනවා. ඒ නිසා ඔලමුල වෙනවා. arrogant කියලා කියන්නේ කොලමුල වෙනවා. ඒ පුද්ගලයාට සිල් රකින්න නැති කන දැකපුවම කරප්පන් වෙනවා. එහෙම කොහොමද අපේ පවුලේ ඔක්කොම සිල් රකින්න ඕන මම දැන් සිල් රකින්නවා කිය. මතක නැහැ සංසාරෙ මෙතෙක් කියලා පෙන් කියලා කියලා එනකොට කොච්චර සිල් කැඩනවද කියලා. සීලයට ගිය ගමන් ඔක්කොම සිල් රක්කන්න හදනවා. හරියට කිකිලිය විතර රක්කනවා වගේ රක්කන්න හදනවා. රකින්න එක පැත්තක දාලා රක්කන්න පටන් ගන්නවා. එතකොටම ප්‍රධාන ප්‍රශ්න තියෙනවා මේ ගිහියෝ භාවනා කරන්න යන පවුල් වල තියෙන ප්‍රශ්න මං විතර දන්න කෙනෙක් නැහැ ওই කට්ටියට. ප්‍රධානම දේ තියෙන උන්නතර. කවදාකවත් නැති හිල්ලතුන් වහන්සේ තමයි දැකපුවාම බණක් අහපුවාම සිල් රැක්කට පස්සේ අන් එන්න පටන් ගන්නවා. යහන යන තැන අඟ පෙන්වන්න හදනවා. පිටින් අවුල්. අන්න එතනදී මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ දුස්සීලයට වැඩි අමාරු තැනකටපත් වෙනවා. මේට වෙඩිය භයානක අමාරුකමක් හම්බ වෙනවා ධ්‍යාන හරියා. ඒක සරුවචනාංශයේ සප්‍රච සූත්‍රයේ ප්‍රථම ධ්‍යානයේ වෙනම නම් කරලා. ඒ කියන්නේ රූප ලෝකේ ඉන්න මිනිසයා කාම ලෝකේ කාම ප්‍රථම කාම ලෝකේ ඉන්න මිනිසයා ප්‍රථම රූප ධානය ලැබනවායි කියලා කියන්නේ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත උද්දච්ච කුච්ච කියන භයානක පරිඋත් ทาน කෙලස් වෙනුවට මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන බලමුළු පහක් ක්‍රියාත්මක කරලා తాවකාලික වශයෙන් හිත පුදුම විදිය විවේක ස්ථානකටපත් වෙනවා විවේකජ වූ ප්‍රීති සුඛේ එහෙම නැත්නම් මේ නිරාමිෂ සුඛේ ලබනවා ඉතින් ඒතකොට මේ පුද්ගලට හොඳටම හේතුවක් තියෙනවා සතුට වෙන්න මේක තන්නේ කර ආධ්‍යාත්මික ප්‍රතිඵලයක් ආගමික ප්‍රතිඵලයක් හැමෝටම හරියන්නේ ඉතින් මේ සෑම දෙයක්ම අයෝනිසමනසකාරට දැම්මොත් එතන විශාල ආශ්‍රව ධර්මයක් පහළ වෙනවා. ඊ ආශ්‍රව ධර්ම පෙනිලා නෙමෙයි පහළ වෙන්නේ. අනිත් එක එක පේන්නේ මිත්‍ර ස්වරූපේ. තව ඉස්සරහට යන්න ධෛර්යයක් වගේ තමයි පේන්නේ. නමුත් මේක ආශ්‍රව ධර්මයක් බවත් මේක කාමාශව වශයෙන් තිබිච්ච එක මේ භවආශව වශයෙන්පත් වෙලා මට මේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඉස්සින්නාංශලාගේ මට්ටමට වැටුණා. ආදි වශයෙන් ගන්න පුළුවන්කම බුදුහාමුදුරුවෝ විතර පෙන්ලා දීලා නැහැ කවුරක්වත්. බුදුජාණන් වහන්සේට ඒ තාපසව ඉන්න කාලේ උදව් උපකාර කරපු ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර පුදුමාකාර මේ සතුටින් ජීවත් වෙච්ච මිනිස්සු අනික් අයට වැඩි ඒගොල්ලන්ට ධානය තිබුණා අන්ත උගන්නන්න පුළුවන්කමක් තිබුණා කියලා. ඒ නිසාම දෝ තමයි සරුවචන් වහන්සේ නිවන් ලැබුවට පස්සේ ඉස්ලාම් සල්කා බලලා තියෙන්නේ මේ චතු සත්‍ය සත්‍ය හත්වෙනි නැත්නම් තුන්වෙනි අරුප ධානය හතරවෙනි අරුප ධානය ලබාගත්ත ආලාර කාලාම සහ උද්දකාරාමට විතරයි බණ ඇහුවොත් තේරෙන්නේ කියලා. නමුත් බලනකොට දැනගත්තා ආලාර කාලාම සත්‍යයකට කලින් මැරිලා උද්දකාරාම පුත්‍ර දවසට කලින් මැරිලා. දැන් මේ මැරිච්ච දෙන්නට වෙච්ච தත්ත්වය බලන්න ඒ ගිහිල්ලා උපදින්නේ අරූප ලෝකේ. බුදු කෙනෙක් පහළ වුණාට රූපයක් බලන්න පුළුවන් කමක් නැහැ. බණක් අහන්න පුළුවන් කමක් නැහැ. කල්ප කෝටි ගණනක් ඒ භවයේ හිර වෙනවා. ඒ නිසා එක දවස් 7න් අවස්ථාව පන්න ගන්න. එහෙම නැත්නම් එක රැයෙන් අවස්ථාව පන්න ගන්න. ඊට පස්සේ බුදු කෙනෙකුට වුණත් ඕන වුණත් ගිහිලා උදව් කරගන්න බැරි සත්‍යකටපත් වෙනවා. මේකේ පුංචි මේකෙම පුංචි ගැටයක් මේ ලෝකෙදීමත් තියෙනවා. ධ්‍යාන ලාභින්ට ඇති වෙන්නේ මේ තණ්හාමාන දික්ටි. මේක හොඳට දැනගෙන ගියොත් මේක වාසියට ගන්න එක තමයි මේ ධ්‍යාන විපස්සනාට හරවනවා කියලා කියන්නේ. ඒක නිසා මේ ධ්‍යාන හත්ම විස්තර කරන සර්වඥාන්සේ සෑම එකක් කරා පස්සෙම කියනවා මේ ධ්‍යානෙ ලැබුණු නිසා ඒ පුද්ගලයා අත්ුක්කං සේති පරම්වම් වේති තමන් උසස් කළ සලකනවා අනුන් පහත් කළ සලකනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා යම් යම් ආකාරයක ඒ ධ්‍යාන පිළිබඳව තණ්හාමාන දික්සයිතව කල්පනා කරනවාද ඒ නිසා මේ පුද්ගලයා අන්‍ය තත්වයකටපත් වෙනවායි කිය. විකාර තත්වයකටපත් වෙනවායි කිය. අතම්මේතා උත්තා භගවතා බුදුජානනාංශ කියන්නේ මේ වගේ ඇතිවිචි තත්ත්වමකින් අන්ගෙන්ද දෙන්න එපා තණ්හාමාන දික්ක ඇති කරන්න එපා එයින් උපන් තණ්හා ඒින් උපන් මාන ඒින් උපන් දික්ටි ඇති වෙන්න දෙන්න එපා. උතන තමයි ආශ්‍රව පිළිබඳව අවබෝධය කියලා කියන්නේ. ඒ ආශ්‍රව ඊටාම සියුම්ම පටන් අරගන්නේ ආධ්‍යාත්මික දෙකින්. හරියමකින්. නමුත් කාමාසව කරන හානිය ඒ විදිහටම කරනවා. මේක භවසව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා එනකොටම මේක ਸਰව භද්‍ර සරතෝ භද්‍ර ਸਰව සාධාරණ හොඳ දෙයක් විතර ගන්න නරකයි මේකෙත් අඩුපාඩු තියෙනවා මේක නිවන නෙවෙයි කියලා එන එන සමත තත්ත්වය එන එන මේ සති තත්ත්වය යටතේදී අවසානයේ දක්වාම දිකට ගෙනියන්න නම් සෑහෙන යෝනිසමනස්කාරයක් ඕන සෑහෙන මධ්‍ය ප්‍රතිපදාව පිළිබඳ නොඇලීමක් ඕන මම නැවතත් කියනවා උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති ස්පර්ශයත් දැනගෙන ස්පර්ශයේ මුලක් දැනගෙන ස්පර්ශයේ ගෙවා දාන තැන කියන මධ්‍යම ප්‍රතිපදාව හරිපාර තමයි ඒකට ඇලුනොත් එයාට මහා පුරුෂයයි කියන්නේ අන්ත දෙකත් අතහැරලා මේ මැදදී හම්බෙන මධ්‍යම ප්‍රතිපදාවෙත් නොඇලී ඉන්නවනම් ඒකට තමයි මහා පුරුෂයයි කියන්නේ එයා තමයි මේ තණ්හාව නැමැති සිබ්බණියට අවුන වෙන කෙනා නිසා යෝගාවචර ඉස්සල්ලා වුණේ ආමිෂයට. දැන් සීලේ පිරිසුදුකමට, निराමිෂයට, රූප ලෝකෙට, අරූප ලෝකෙට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තාම කොක්කවදී. මේ සෑම දෙයක් පිළිබඳව ඥානතෝ පස්සතෝ ආසවාන khයම් වදාන. ඒවා දකිනවනම් ඒවා දන්නවනම් මම එයාට ආශ්‍රයන්ගේ ක්ෂය කිරීම කියනවා. ඒවා දන්නේ නැතුව රකින්නවනම් ආඩම්බර වෙනවනම් අන් වෙනවනම් අල්ලපු ගෙදරට කියන්න හදනවා නම් ප්‍රශ්න ඇති කරගන්නවා නම් ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මට උඹලට වෙනින් කරන්න දෙයක් නැහැ. මම පාර කියලා දෙන්නම්. හැබැයි මේ පාර ලා ගහනකොටම අටයි කියලා යනකොටම හම්බ වෙන්නේ ගොරෝසු ගොරෝසු දේ ගෙවම් කරමින් සියුම් සියුම් දේවල්ටපත් වෙනවා ඒ එන සියුම් දේ එතන එතන දැක ගන්න පුළුවන් නම් මේකයි මේ ආශ්‍රයන්ගේ දැකීම දැනීම ඇති කෙනාට ගොඩ එන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ උනන්දු කරනවා මේ தත්ත්වයේ අර්ථෙදි ඒ කියන්නේ සංසිද්ධියක එහෙම නැත්නම් අරමුණක මුල මැද අග දකින්න தත්ත්වයේ අර්ථෙදි යෝගාවචරයට ප්‍රථම ධානයක ලැබිච්ච සනීපේ දැනෙනවා ප්‍රීති සුඛය දැනෙනවා. ඒකට කියනවා විපස්සනා ප්‍රථම ධානය කියලා සමහර ආචාර්යවරු. ඒ ආවට එතනින් අතර නොවි ඉදිරියට ගියොත් පමණ ඒ යෝගාවචරය විපස්සනා නවමහා විපස්සනා මාවතට වැටෙනවා. ඒක කියන්නේ සාමාන්‍ය උද්‍යප්පේ ඥානයටපත් වෙනවා කියන්නේ. උද්‍යප්පේ ඥානෙපත් වුණාට පස්සේ යෝගාවචරය මේ සමතෙන් එන ආකර්ෂණය කාන්දන් ශක්තිය නිකාන්තිය අඳුර ගන්න. සීලෙන් එන එකත් අඳුරනවා. දානය කියන එකත් හඳුනන හැබැයි ඒ කියන්නේ දානෙ නොදී ඉන්නවා කියන එක නෙවෙයි. සිල් නොරක ඉන්නවා කියන එක නෙවෙයි. ධ්‍යාන නොවඩනවා කියන එක නෙවෙයි. ඒකේ ආදීන වේ දන්නවා. හරියට බෙහෙතක් බොනකොට ඒ බෙහෙතේ side effects and after effects දන්නවා වගේ. එතකොට ඒක මේ compensate කරනවා. ඒකට antidote දෙන්න පුළුවන්. ඒකද ඕනේ තරම් තියෙනවා සාසනේ. දන්නේ නැත්තම් කරන්න බෑ. නමුත් මින් එහාට ගියා මේකටත් වැඩිය විචිත්‍ර එහෙම නැත්තම් කියනවා නම් ධර්මයේ ගැඹුර පේනවා. විපස්සනාවේදී ඒ ප්‍රථම නවමහා විදර්ශන වල පණවිදීම තියෙන මේ උද්‍යප්පේ ඥානෙ ගියාට පස්සේ ඒ යෝගාවචරයට පහළ වෙනව අර සමත ධානයේදී හම් වෙන නිර්ආමිෂ සුඛේ කෙරෙහි ඇති නිකාන්තියට වඩා විදර්ශනා උපක්ලේශ 10ක් මේ විදර්ශනා උපක්ලේශ 10ම මාර බලවේග වාගේ මේ 10ම අපි මෙතෙක් කල් ඉතාම ආසාවෙන් බලන් හිටපු දේවල් ඕපාස ඥාන පීති පස්සද්දි උපත්ම්බ ආදි වශයෙන් අහිතේ ආලෝකය අඳුරනේ නීවරණ වෙනකොට ආලෝකේ පාවෙන ප්‍රීතිය ඕපාස ඥානෙ පහළ වෙනවා කවදාකවත් නොලැබිච්ච තරම් ගැඹුරක් වෙන්න පටන් ගන්නවා ගාක් වෙලාවට එතකොට යෝගාවචරය කටමැත දොඩවන්න පටන් ගන්නවා ඔයගොල්ලෝ මං වගේ හරියට භාවනා කරන්න තියෙන තමයි ඥාන පහළ වෙන්නේ නැති ඕම් බලන්න මට පහළ වෙලා තියෙන ඥාන කියලා කුස්සියට ගියත් කක්කුසියට ගියත් යෝගාවචරය කල්ලාන කියලා දෙන්නා. එහෙම නැත්නම් ලියුල් ලියනවා අම්මටයි තාත්තටයි මට නියම ගුරුවරයා හම්බුණා නියම ක්‍රමයේ හම්බුණා මං නම් ඉන්නේ දැන් ඉතින් ලෝකයේ උඩ අනේ මට මේ තපෑලින් හරි දෙන එක බාර අරගෙන මං කරන විදියට කරන්නයි කියලා ලියුල් ලියන්න පටන් ගන්නවා. ටෙලිෆෝන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේක ඇත්තටම කියනවා සර්වජන් වහන්සේ මේ වගේ ධර්ම පහළ වෙච්ච මනුස්සයට ඒක ප්‍රකාශ නොකර ඉන්න බැරි තරම් තත්යකට එනවායි කියලා. ඒ තරම් ඥාන පහළ වෙනවා. ඊගාවට ප්‍රීතිපස්සද්දී අර සමතේදී පහළ වෙනවට වැඩිය මෙතෙදි පහළ වෙන ප්‍රීතිය සහ පස්සද්ධිය පිළිබඳ සර්වඥයන්සේ පාවිච්චි කරන්නේ අමානුෂී රතිය හොති කියලා. ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛනෝ අමානුෂී රතිය හෝති පස්සන්තෝ උද්‍යබ්බයන් කියන. මතුවෙන මතුවෙන අරමුණක ඇතිවීම පැවතීම් දෙක ශීඝ්‍රයෙන් පහළ වෙනකොට එයාට අර සමත සුඛේ නෙවෙයි සීලයක් රැකපුවා හම්බෙච්ච සුඛේ නෙවෙයි පුදුමාකාර සුඛයක් පහළ වෙනවා රතියක් පහළ වෙනවා ඒක අමානුෂිකයි කියනවා මේ මනුස්ස ලෝකේ හිතා ගන්න බැරි තරම් අපි හිතන්නේ මේ මනුස්ස ලෝකේ සැප විඳින්නේ බිලියනර්ස්ලා ඇන් මිලියනර්ස්ලා කියලා ඇත්තට මේ ඇත්තු බල්ලෝ නොවිදින බල දුක් විඳින උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරගත්ත දේ හොරු ගණී ඇඩ් මේ ඉන්කම් ටැක්ස් එකට අහු වෙයි රජ්ජු රෝගණී කියලා පුදුම බයිකින් ඉන්නේ බුදිය ගන්නවත් නැහැ මේකෙදී එහෙම නැහැ මේකදී හොඳට පීතිපස්සති පහළ වෙනම මේ කතා කරන්නේ ඒ පිළිබඳවත් කැමැත්ත පහළ වෙනවා. නිකන්තිය. ඒ නිසා සතිය කියලා පැමිණෙනවා. වීරිය ඕන දෙයක් කඩන්න යන පුළුවන් ශක්තියකට එනවා. උපේක්ෂාව මුද්ද ශක්තියකට නමුත් මේක මගේ මේක මම මේක මගේ ආත්මය මේක තමයි නිවන මේක තමයි අරියත් මාර්ගය කියලා බොහෝ විට මේක මාර්ගයයි කියලා හිතාගෙන අමාර්ගයේ මාර්ගයේ වශයෙන් කරගන්නවා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කිය සර්වචන් සඳහන් කරන මේ අසාරේ සාරේ වශයෙන් අරගෙන සාරේ අඳුනන්න නැතුව අසාරේ සමාදන් වෙනවා මේ මිත්‍යා සංකල්ප නිසා නිසා මෙතෙන්දී යෝනිසමනස්කාරය අංශමනස්කාරය සීලේදිත් වැඩි උග්‍රව බලපානවා සමාධියට වැඩි උග්‍රව බලපානවා ඒ නිසා එතනදී එතන පහු වෙනකම් මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්නකම් දක්ෂ ගුරුවරයෙක්ගේ ඇසුර තියාගන්න ඕනේ කියන එක මේ මහසී සාඩෝ ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මොකද මෙතෙන් එනකොට මන්මත් කරනවා ලබන්න ඕන ඔක්කොම ලැබුණා වගේ පෙන්න නමුත් මේ එකවර ලැබියවල දේවල් වල එක එක අංශු අංශු ලැබීමෙන් ඇති වෙන සපතක් අන්න ඒක දැක ගන්නවා කියන එක ඒක දැනගෙන ඉන්නවා කියන එක මං හිතන්නේ නෑ බුද්ධ ආගමෙන් පිට වෙන කිසි ආගමක උගන්වනවා කියලා. කතා කරන්නේත් නෑ. කතා කරන්නේ එච්චර දුර ගමනක් නෑ ඒ වගේ. නමුත් මේකේ උනත් මෙතෙන්ට යනකම් දක්ෂ වුණත් මේක දැක ගන්න බැරි වුණොත් මේක දැන ගන්න බැරි වුණොත් ආශ්‍රව ධර්ම පහළ වෙනවා. ඒකට කියනවා නිකාන්තිය කියලා. එතෙන්ට යනකම්ම යෝගාවචරයගේ තියෙන්නේ අර අඩුපාඩු සහිත පුංචි දේවල් ලැබිලා මෙතෙක් නොලැබිච්ච දෙයක් බව හැබෑව ඒ පිළිබඳව තණ්හාමාන දිටි පහළ වීමේ අනතුරු තියෙනවා. හැබැයි මේක පිළිබඳව අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා මේක සිද්ධ වෙන්නේ දක්ෂ යෝගාවචරයට පමණයි කියලා. අදක්ෂයාට වෙන්නේත් නැහැ මාර්ගඵලයක් ලැබුක් කෙනාට වෙන්නේත් නැහැ. එනිසා ඊටාමත් අනුකම්පාවකට යුතුයි. ඉතාමත් අනුකම්පා කටයුතුයි. එචා ගුරුවරයෙකුගේ බරපතල වගකීමක් තියෙනවා. ඒ දක්ෂව භාවිතා කරන භාවනා කරන යන යෝගාවචරයට පුළුවන් තරම් ධර්ම ආරක්ෂාව දීලා කරුණු කියලා දීලා යෝගාවචර මේ වහන්න කැමති නැහැ. බොහෝම ගැඹුරුයි ඕව වැඩන්නේ අපිට ඕන අපිට කෙටි මාර්ගයක් කියලා දෙන්න මේ දැන් ඉඳගත්තාම හෙට සෝවන් වෙන්න ක්‍රමෙ ඉල්ලන්නේ. ඉක්මන් ක්‍රමයක්. නමුත් කිව්වොත් මේ පාරේ මෙච්චර බොරු වලවල් තියෙනවා කටු කොහො තියෙනවා පරිශ්‍රමයන් කියලා අපිට ඕවා කියලා දෙන්න මොකෝ අපි බබ්බුද අපිට තේරෙන්නේ නැද්ද ඕව ඕව නෙමෙයි මේ අපිට ෆෝමියුලා එක පොඩ්ඩක් දෙන්න එතකොට යන්න පුළුවන් කියලා තමයි ඔක්කොම හිතන්නේ ඒ නිසා තන වඩාගෙන යෝගාවචරයට හිත ගන්න විදිහට සියලු ගුණ ධර්ම වඩාගෙන වෙන විදිහට කියනවා නම් ගරු භාවනීයව ඉඳගෙන යෝගාචරය වාඩි කරවලා මෙන්න මෙතෙන් යනකොට මෙන්න මෙහෙම බොරු වලවල් තියෙනවා පරිස්සම් වෙලා යන්න ඕන කියලා කියලා දෙන එකම ක්‍රමය මේ විපස්සනා ක්‍රමය. හැබැයි මගේ අදහසක් තිබුණා ඉස්සර ඉඳලා මේක අනිවාර්යයෙන්ම ථේරවාදයේ උරුමයක් කියලා. මේක ථේරවාදයට සීමා වෙච්ච එකක් කියලා. නමුත් හොඳට මේ බටහිර බුද්ධ ආගම, මහායාන බුද්ධ ආගමන කියනකොට දැන් මේක පිළිබඳ අවධියක් තියෙන බව විපස්සනා ලෝකේ සත්‍යමත් ලෝකයේ මේක පිළිබඳ අවධියක් තියෙන බව දැන ගැනීම යුගයේ පිපීමක් විදිහට මම දකිනවා. යුගයේ විශාල අවස්ථාවක්. මෙතෙන් ආපු නැති කෙනාට තින් කියන්න දෙයක් නැහැ. යාර තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ආපු කෙනාට තේරෙයි අද බටහිර ලෝකයේ මේ පිළිබඳ විශාල පරිශන වගයක් කරගෙන යනවා. ඒකට ප්‍රොජෙක්ට්ස් දෙක තුනක්ම තියෙනවා. Transformation of Consciousness කියලා. අපේ තියෙන මේ විඥාණය පෙරලියටපත් වෙනකොට හැවෑරෙනකොට තුනී වෙගෙන යනකොට ඇති වෙන තත්ත්වය. මම පුළුවන් තරම් වාර්තාගත වෙලා තියෙනවා. එතන යෝගාවචරෝ මේ ඒ පිළිඳ අවදි වෙලා ඉන්නවනම් මේක තේරෙයි මේ බුදුහාමුදුරන්ගෙම මේ උරුමයක් නෙවෙයි මේක බුදුරජාණන් අපිට අනුකම්පාවෙන් මේක මතු කරලා දුන්නා නමුත් මේක මානව හිතේ සංගවිච්ච නිදානයක් මේ කතා කරන්නේ ඒ වාගේම මම ළඟදී කිව්වා ඒ කීප දෙනෙක්ගෙමත් උපදේශ නිසා මහායාන සමහර පොත්වල ඉතාමත්ම ලස්සනට මේ හැම බොරුවලක්ම මේ හැම කටුකෝලක්ම එක එක යක්ෂයින්ගේ නන්දාලා හරියන යෝගාවචරයට මගදී හම්බෙන යක්ෂයෝ 50 දෙනෙක් ඉන්නවයි කිය. රූප ධර්ම ගෙවම් කරනකොට යක්ෂයෝ 10 දෙනෙක් හම්බ වෙනවා. වේදනා ධර්ම ගෙවම් කරනකොට යක්ෂයෝ 10 දෙනෙක් හම්බ වෙනවා. සංඥා ධර්ම ගෙවම් කරන යක්ෂයෝ 10 දෙනෙක් හම්බ වෙනවා. සංස්කාර ධර්ම ගෙවම් කරන යක්ෂයෝ 10 දෙනෙක් හම්බ වෙනවා. විඥානයේ කෙලවර කරන යක්ෂයෝ 10 දෙනෙක් හම්බ වෙනවා කියලා වගේ නිකන් චිත්‍රයක් හදලා එක එක තැනක යෝගාවචරය දැම්ම නිවන් දැක්ක මට තේරුණා කියලා තණ්හා මාන දිට්ටි ගා ගන්න හැටි. ඒ ගා ගැනීම නිසා මෙච්චර වටිනා ගමනක් ගෙවම් කරගෙන අපි යෝගාවචරය ඊටාත්ම දුක්ඛිත තත්ත්වයටපත් වෙන හැටි. එක තැනම කරකැවිලා දිලි දියසුලියකට අහු වෙලා යට වෙන්න වගේ தত্ত্ব සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හුඟවදෙනගේ අදහසක් තියෙනවා මේවා ගිහියන්ට කියලා වැඩක් නෑ ගියෝ මෙච්චර දුර යන්නේ නෑ මේවා සංඝයාට දේශනා කරපු බුද්ධ ශාසනයේ දේවල් ඒක නිසා අවශ්‍ය නෑ කියලා. නමුත් මගේ පුද්ගලික අත්දැකීමක් තියෙනවා හරියට මාත්‍රාව දැනගෙන කියලා දුන්නොත් අවංකව භාවනා කරන කෙනෙකුට පණ දුන්නා වගේ මේ කටට කට තියලා හුස්ම පොවලා පණ දෙනවා වගේ වැඩක්. ඒ නිසා ශාසනීය ගැඹුර දැනගන්න නම් දානීය කරලවත් සීලය කරලවත් සමතේ කරලවත් විපස්සනා මුල් ටිකේ වැඩක්. ඒක ඉස්සරහට යන්න ඕනේ. යන්න යන්න යන්න මේ වංචනික ධර්මයේ වේසය ඊටාත්ම සියුම්. නම සර්වඥාන්ව ඔක්කොම දැකලා හැම දෙයකම දිව යුතු දිය යුතු බෙහෙත උපක්‍රමය ප්‍රතිනිධිය එහෙම නැත්නම් ප්‍රතිකාරය කියලා තියෙන නිසා අපි හරි පොහසත් සංස්කෘතියේ කායිකාස්කමක් තියෙනවා. නමුත් ඒ දේ අපි දකින තාක්කල් අපි දන්නා ගන්නා තාක්කල් අපිට ඒක ප්‍රයෝජන ගන්න බෑ. ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා මේ වගේ මේ ආශව ධර්මයන්ගේ තියෙන මේ දහං ගැට එහෙම නැත්නම් මේ යටි කූට්ටු වැඩ වංචනික ක්‍රම හත් ආකාරයකින් උන්වහන්සේ දැකලා තිනවා පළවෙනිම ආශව ධර්ම ටික එයා මෙහෙමයි කරන්න කියලා දැක ගැනීම දැන ගැනීමෙම බිම දාන්න පුළුවන් කියලා. ඒවට සඳහන් කර තිනවා අත්තිබික්ක ව්‍යාසව දස්සනා පහතබ්බා. සූත්‍රේ පටන් අර ගන්නකොටම කියනවා සරුවචනාංශී දකින්න කෙනාට දන්න කෙනාට පමණක් මම ආශ්‍රවයන් කිගවා දැමීම කියනවා නොදන්නා නොදක්නා කෙනාට බෑ කියලා. ඒ නිසා මේක අහම්පෙන්වත් යදලවත් ආශිර්වාදකින්වත් පතලවත් පින් කරලවත් ගන්න බෑ. මේ කියන දේවල් මේ තියෙන දේවල් පසුබිමට සාපේක්ෂව හරියට දැකගත්තොත් ඒ නිසාම සර්වඥසේ සදාන් කර තිනවා පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස මහත්නි මේ මේ මහණෙනි මේ ධර්මය ඥානවන්තයාටයි දුෂ්ප්‍රඥ වූ නැත්නම් මේ හැම වෙලාවෙම මම මාගේ ආත්මය කියා ගන්න කෙනාට ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න වෙහෙසටපත් වෙනවා නමුත් ප්‍රඥාවන්තයට ලැබෙනකොට ඉබේම ආශ්‍රවයන්ට läග ගන්න බැරි වසන්න බැරි තත්ත්වයකටපත් වෙන අපේ సంతාන. එතකොට අර සක්කාය දිට්ඨිය අර කයන ප්‍රශ්න ලෙවල් පට්ටමේදී අර තුනී වෙන්න වගේ වේදනානුපස්සනා කොටසේදී තවත් මට්ටමක් කැඩෙනවා. ඊට පස්සේ තව ඉස්සරහට යනකොට මේවාගේ මට්ටම් 3 4ක් කැඩලා තමයි මේක අන්තිමට තුනී කරලා තමයි සුවාන් මාර්ගයට යනකොට බලබස්සලා තියෙන්නේ. ඒ වගේම විචිකිච්ඡාව කියන මේ බුදුහාමුදුරු මෙහෙම කිව්වට මේක වෙන්න පුළුවන්ද? එහෙමනම් අර මේ අඟුලිමාල වගේ එනතන් සෝපාක වගේ දකින්නකොට එක පාට නිවන් ලැබුවා නම් අපිට බැරි මොකද? මේ වෙන ක්‍රම ඇති මේක නෙවෙයි ක්‍රම ආරේ මේ කියලා ධර්මයේ පිළිබඳව සැක බුදුන් පිළිබඳව සැක සංඝයා පිළිබඳව සැක আদি নানা ප්‍රකාර සැක ඔය නිහතමානීව දානයක් දෙනකොටත් ටිකක් කැපෙනවා නිහතමානීව සීලයක් රකින්නකොටත් ටිකක් කැපෙනවා නිහතමානීව සමාධිය උපයනකොටත් ටිකක් කැපෙනවා නිහතමානීව නවමහා විපස්සනා ඥාන පහළට ටික ටික ටික ටික කැපිලා මේ සැක හැරලා මේක දැන ගැනීම නැත්නම් සැකහැරීම සිදු වෙන්නේ විශේෂයෙන්ම තමන්ගේ සීලය පිළිබඳව සෝවන් මාර්ග ඥානෙ. ඒ වගේම මේ සීලප්පත පරාමාස කියලා මේකට කල යුත්තේ තිබියදී වට වැඩ කර කර ඉන්න ගතිය. ආගමික චාරිත්‍ර එහෙම නැත්නම් වැඳුම් පිටුම් ක්‍රම එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල ක්‍රම අත්නෑර දිගට කරගෙන යන්න ගියාම මේ සීල වෘත වශයෙන් රකින්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට කවදාකවත් අර ප්‍රයෝජනීය සලකලා සීලේ වටිනාකම තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ඉස්සරහට යන කෙනාට තියෙනවා සීලේ නැතුව බෑ. හැබැයි සීලේ අවශ්‍ය කරන්නේ අදාළ කොටස විතරයි. ප්‍රයෝජනීය සලකලා තමයි සීල් රකින්න ඕන කියලා ඒ සීල් රකින්න කෙනාට නිග්‍රහ කරන්නෙත් නැහැ. අනවශ්‍ය සීල් කොටිම කියන අත්කලමතාන යෝගයට වට ගන්න නැතුව කාමසුකල්ලි කාණයට යෝගයට වට ගන්න නැතුව මදමාවත කියන්නේ මොකද්ද කියලා අල්ලා ගන්න පුළුවන්. අනේ එදාට තමයි තේරෙන්නේ අපි සංසාරෙ මෙතෙක්කල් මෙවුවා පිළිබඳව මේ විදියට විවේචනාත්මකව මේ විදියට ධර්ම විචේසයිතෝ බලලා නැහැ. ඒක කවදාකවත් පොත්වලින් ගන්න බෑ. කරලම, වැටිලම, අහුවෙලාම, වැරදිලාම නැවත නැවත කිරීමෙන් තමයි අපිට කරන්න පුළුවන්. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය පිළිබඳව, සීලබ්බත පරාමාස පිළිබඳව, විචිකිච්ඡා පිළිබඳව මේ ආශ්‍රව ධර්මයන්ගේ මතුවෙන මතුවෙනකොට දැක ගැනීමෙන් දැන ගැනීමෙන්ම ගෙවන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය සදාචාරය ගැන කතා කරන කට්ටිය කියන්නේ මේ ආශ්‍රව ධර්ම වගේ දේවල් දැකපුවම ඒවා දුරුවන් කරන්න උත්සාහ කරන්න කියලා. එහෙම නැත්නම් දැනගෙන ඉන්නේ කොහොඳ නැති දෙයක් කියලා. ඔය නරකයේ දේවල් නේද? නමුත් සරුවචන් සඳහන් කරනවා දැක්කොත් ප්‍රමාණ වශයෙන් දැනගත්තොත් පමණක් ගෙවන් කරන්න පුළුවන්. ඒ නිසා පළවෙනි සෝවන් මාර්ග ඥානෙදී සිද්ධ වෙන්නේ මේ දර්ශනා පහතබ්බා කියන ආශ්‍රව ධර්ම පිළිබඳව සාක්ෂාත් කරගන්නයි. විපස්සනා භාවනා කරන යෝගාවචරයට තියෙන්නේ මේක පිළිබඳව අන්වේ ඥාන වශයෙන් විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් ණය විපස්සනාවෙන් දානවා. තර්කයට දානවා තාම සාක්ෂාත් වෙලා නැහැ. ඒ සාක්ෂාත් වෙන හැම වෙලාවකම උරගෙක් හැවහලන වගේ අතුරුණ ගෙඩික පොත්ත ගලවන්න වගේ අර තිබුණු බර ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවම් කරනවා. එහෙම නැත්තම් මෙහෙම කොහොමද දවස් 7-8ක් එක දිගට භාවනා කරන්නේ මොනම ලාභයක්වත් සත්කාරයක්වත් කීර්තියක්වත් ප්‍රශංසාවක් නැතුව යොදන්නෙම මේක පිළිබඳ සෑහෙන චින්තාමේ වටිනාකමක් තියෙනවා නමුත් ඒක දැනගත්තට විපස්සනා වශයෙන්ම හරියටම සර්පයා බෙල්ලෙන්ම අල්ලලා ඇදලා දානවා වගේ ඒ ඒ ඥානයේදී පහළ වෙන ආස්ව ධර්ම දැකගත්තොත් ඒ ලොකු ජයග්‍රහණයක් මේ සඳහා අපිට ක්‍රම දෙකක් සරුවචනාංශ පෙන්ලා දීලා තියෙනවා. දේශනාව සමාප්ත කරමින් මම කියන්න කැමති එකක් තමයි සත්පුරුෂානන්දස්සාවේ සත්පුරුෂ ධම්මේ කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. අරියානන්දස්සාවේ අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ. සත්පුරුෂයන් දකින්න ඕනේ. සත්පුරුෂයන්ගේ ධර්ම අහන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. ආර්යයන් වහන්සේලා දකින්න ඕනේ, ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහන්න ඕනේ, ආර්යයන් ධර්මේ උත්සාහ කරන්න ඕනේ. මේකට අපි කියන සත්පුරුෂ සංසේවණී කියලා. අනිත් එක තමයි ඇතුළත සතිය තියෙන්නේ. මේන හැම දෙයක්ම ඒ සතිය කියන කණ්ණාඩියෙන් බලපුවාම ඒක ඇතුළත කණ්ණාඩිය වෙනවා. කල්යාණ මිත්‍රයෝ පිටත කණ්ණාඩිය වෙනවා. ඉතින් මේ දෙකෙන් මේ පිරිස දිහා බලනකොට කියන්න පුළුවන් සෑහෙන පොහසත් ආඩිය පිරිසක්. මොකද මේ වගේ අපිට එකටම යෙදී ගත කරන කල්යාණ මිත්‍ර පිරිසක් එක වහලයකට හම්බ වෙනවා කියන එක ලෝකේ පහළ වෙන සක්විතර දෙකෙනෙකුට කරන්න බෑ. ඒ වගේම මේ සම්පූර්ණ තමන්ගේ කාලය සතිය සඳහාම ගත කරලා අපි සුමානයක් හිටියා. සතිය සඳහා සතියක් ගත කරයි කියලා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපිට අවශ්‍ය කරන සියලුම ප්‍රභාව සම්පත්‍ය අපි ළඟ තියෙනවා මේවා පෙළ ගැහෙන ටික තමයි තියෙන්නේ. ඒ නිසා ඒතුවක් තාමත්ම එළඹ සිටියේ. ඒ වගේම අවදි මනසකින් ගත කරනවා නම් ඒ වෙලාවේදී තමයි තේරෙයි ඒ අවදි මනස එනකොට එළඹ සිටි තත්ත්වේ එනකොට නිවන් නොදැක්කට නිකන් නිවනේ තියෙන නිමිච්ච ගතිය. නිවනේ තියෙන නිහතමානීකම උපේක්ෂාව පොඩ පොඩ වශයෙන් නොදැනි කවදාකවත් නිවනට යන්නේ නැහැ. නිසා තාම බුද්ධිය සින්න වෙලා නැති වුණාට తాවකාලික වශයෙන් තදංග වශයෙන් මේ නිවන් සැප මේ ආශ්‍රව ධර්ම දකින්නකොටමත් දැනගන්නකොටම සිද්ධ වෙනවා. ඒක ප්‍රහාණය වෙනවා දැකීම දැනීම සම්පූර්ණයෙන් වෙනකොට ඒ නිසා අපි මේ කරන්නේ විපස්සනා කියලා අන්නේ දර්ශනය පහළ කර ගැනීමටයි ඒ නිසා අද මේ ධර්ම දේශනාවත් එවැනි දර්ශනයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මම මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 30ක් 40ක් විතර කාලය අරගෙන තියෙනවා. ඒ කියන්නේ සක්මන් කරන වෙලාවෙත් විනාඩි 10ක් අතලා තියෙනවා. එනිසා අපි මෙතන ඉඳලා දැන් වෙලා 3යි 10යි 4 වෙනකන් අපි සක්මන් කරලා 4ට මෙතෙන් එකතු වෙන පරියන්කයක් සඳහා ඊයේ විදියට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.